නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අවිද්‍යා භික්කවේ පුබ්බා කෝටින ප්ඥායති ඉතෝ පුබ්බේ අවිද්‍යා නාහෝසි අත පච්චා සම්භවි. අතතපටන ඉදක් පච්චය අවිද්‍යාති ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. මේ අපේ චිත්ත සන්තානය පවතින මේ අවිද්‍යාව කියන එකේ පටන්ගත්ත තැනක් කෙරවරක් දකින්න බැරි බව දේශනා කළ තියෙනවා. අවිද්‍යාභික්ව පුරිමා කෝටින පඤ්ඥායච්චි. මේ අවිද්‍යාවේ පටන්ගත්ත තැනක් කෙරවරස් සොයාගන්නට පුළුවන්කමක් නෑ. ඉදක් පච්චයා නමුත් මෙන්න මේ හේතුව නිසා විද්‍යාව හටගත්තේ කියන එක කියන්නට පුළුවන් කියනවා. මෙන්න මේ හේතුව නිසා තමයි අවිද්‍යාව කියන එක හිතේ හටගන්න. <clears throat> එම නැතුවර අවිද්‍යාවේ පටන්ගත්ත තැනත් කෙරවරක් හොයාගන්න බැරි බව දේශනා කළ තියෙනවා මෙන්න මේ කාලයෙන් පස්සේ තමයි හිතේ අවිද්‍යාව පාලුනේ කියලා එහෙම කියන්න පුළුවන්කමක් නැහැ කියනවා. නමුත් අවිද්‍යාව හටගන්න අන හේතුව කියන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. දොට අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනමකක්ද දුක්කේ අඥ්ඥානන් දුක පිළිබඳව නොදන්නාකමට තමයි අවිද්‍යාව කියල කියන්නේ. දුක්ක සමුදයේ අඥ්ඥානන්. දුක හටගන්න හේතුව පිළිබඳවත් නොදන්නාකමට අවිද්‍යාව කියන. ඊළඟට දුක්ක නිරෝධ ගාමිණි පටිපදාය අඥ්ඥානම්. දුක් නිරෝධ දුක්ක නිරෝධය කරන පිළිබඳවත් නොදන්නාකමට තමයි අවිද්‍යාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. තට මේ අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ තියෙන කරුවලම තැන හැටියට දේශනා කළ තියෙන. දවසත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ තින ලෝකාන්තරික නරකය කියලා. ආනුභාව සම්පන්න මේ සූරය චන්ද්‍රයාගේ ආලෝකය මේ ලෝකාන්තරික නරකයට වැටෙන්නේ නැහැ. ඒ ආලෝකයෙන් ඒ ලෝකාන්තරික නරක ආලෝකමත් වෙන්නේ නෑ. ඒ තරම් ගනම අන්දකාරය පවතින තැම තමයි ලෝකාන්තරික නරකය කියල කියන්න. තිම් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් අහනෝ ස්වාමීනි මේ ලෝකාන්ත නරකයටත් ඇඩි තවත් කරවල තරක් එහෙම තියෙනවාන්ත කියලා. එතුළු බුදුරජාන් වහන්සේ දේශනා කලා ලෝකාන්ත්‍රික නරකයටත් වැඩිය කරුවලම තැන තමයි අවිද්‍යාව කියල දේශනා කරා. ලෝකයේ තියෙන කරුවලම තැන තමයි අවිද්‍යාව. ඒ තරමට පොඩ්ඩක්වත් පේන්නේ නෑ. අවිද්‍යා සහගත හිතට ඒකයි දැන් අපිට සමහර දුක නමුත් ඒ දුක කොහොමත් අපිට දුකක් හැටිට පේන්නේ නැහැ. ඒ තරම්ම කරුවලා ඒකයි. දුක්කේ අඥානං කියලා කියන්නේ ඒකයි දුක පිළිබඳව ඥානෙ නෑ. එතකොට අවිද්‍යා සහගත හිතට ඒකයි දුක දුකක් හැටියට පේලි නැත්ති. දැන් අපේ ජීවිතේ බුදුරජාන් වහන්සේ දුකක් හැටියට දේශනා කරට අපිට කොහෙත්ම පේන්නේ නැහැ. ඒ තරමට අර හිත කියන්න අන්දකාරය පවතින එක. එතන මේ අවිද්‍යාව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන තනිකරම කරුවලක් හැටියට. ලෝකයේ තියෙන කරුවලම තැන තමයි අවිද්‍යාව. එනිසා යම් මනසක අවිද්‍යාව යුත්තනං එක යන්දකාරය යන කෙනෙක් බවට පත්වෙනවා. එතොට මේ අවිද්‍යාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාහාරං වදාමිනු අනාහාරං අවිද්‍යාව කියන එක ඉබේ හටගන්න එක නෙවේ පෝෂණය වෙන එකක් වෙනවා. ආහාරය කියන්නේ පෝෂණි ලබාදන දේතමයි ආහාරය. දැන් කයට ආහාරගත්තොත් කයමකද වෙන්නේ පෝෂණය වෙනවා ගහකට ආහාර දැම්මුත් ගහ පෝෂණය වෙනවා. එතොට ආහාරයෙන් නිතරම කරන්න පෝෂණය කරලා දෙනවා. පවතින්න ඕනි ජවය හයිය සත්‍යය උදා කරල දෙනවා ආහාරය තුළේ තොට මේ අවිද්‍යාව කියන්නේ ඉබේහට ගත්ත එකන්නෙවේ නිතරම හේතුන් නිසා පෝෂණය වෙන එකක් ඒකයි අවිද්‍යාව නොනැසී දිගින් දිගටම පවතින්නේ අවිද්‍යාවට ආහාරයක්තිනේ ආහාරය දීන තාක්කල් අවිද්‍යාව දුරුවෙන්නේ නැහැ. එතොට දේශනා කරනවා කිංචි භික්කවේ අවිද්‍යාය ආහාරුමි අවිද්‍යාවර්තින ආහාරය මොකක්ද. අවිද්‍යාවට තියන ආහාරය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ හනු. එතොටකිනෝ පංච නීවරණා තිස්ස වචනීයන්. අවිද්‍යාව හටගන්ඩ හේතුව තමයි පංච නීවරණ පංච නීවරණ ධර්ම තමයි අවිද්‍යාවට තියෙන ආහාරය. එතුොට යම් කිසි කෙනෙක්ගේ හිතේ පංච නීවරණ සකස් වෙන වනම් ඒ තාකල් වැඩෙනමකදද. අවිද්‍යාව තමයි වැඩෙන්නේ. එතුට පංච නීවරණ මොනවද විචිකිච්චා. ඒකට කියන පංච නීවරණ කියලා කියන්නේ අහුරලා තියෙනවා කෙන එකට තම නීවරණ කියන්නේ වහලා තියෙන. වහලා තියෙනකොට මොකද වෙන්නේ? පේන්නේ නැහැ නේද? වහලා තියෙනවා නම් පේන්නේ නැහැ. එතකොට නීවරණ කියන්නේ නිතරම කුසල් පැත්ත වහලා තියෙන්නේ. ඒකයි නීවරණ කියලා හිත සම්පූර්ණ අහුරලා තියෙන්නේ. ඒ නිසා තමයි යන්න යථාර්ථය කියන එක දකින්න බැරි. එතකොට පංච නීවරණ තෝරණකොට පෙන්නෙනවා තැන් කාමච්චන්දය තෝරණකොට කියෙන කාමච්චන්දයගන්න අන්ද කරන අචක්කු කරන අඥ්ඥාන කරන පඤ්ඥා නිරෝධිකු විගහාත පක්කිකෝ කියලා දේශනා කරනවා. එතට කාමච්චන්දය කියන්න අන්ද කරන. යම් හිතක කාමච්චන්දය තියෙනනගේ හිත කරුවලේ පවතින හිතක්. අන්ද කරන අචක්කු කරනවාගෙන ඒ හිතට ඇස් නෑ. නුවන නැමැති ඇස් දෙක නෑ අචක්කු කරන අඥ්ඥාන කරන ගැන ඥානය නැහැ. ඊළඟට පඤ්ඥා නිරෝධිකෝ ප්‍රඥාව ඒ හිතේ නිරුද්ධ වෙනවා. ප්‍රඥාව පවතින්නේ නෑ. යංහිතක කාමච්චන්දයක් වැඩ කරනවන හේතේ ප්‍රඥාව වැඩ කරන්නේ නැහැ. ඊළඟට විගහත පක්කිකෝ දුක පිණිසතමයි හේතුවෙන්නේ දුක තමයි සකස් කරලා දෙන්නේ. ඒකයි කාමච්චන්දය හිතේ බලගතු නහම ඉතාමත්ම දරුණු සහසික ක්‍රියාකාරකම් කරන්න. අද අපි සමාජය පේනවා නේද. සමාරයට මේ කාමච්චන්දය බලගුත්ත වුණම් ඉතාමත්ම දරුණු හිතාගන්න බැරි දේව කරනවා. කරන ඒ හේතුව තමයි අර කාමච්චන්දය බලගතු වෙන්න වෙන්න මොකක්ද හිතේ පෝචනය වෙන්නේ. අවිද්‍යාව තමයි පෝචනය වෙන්නේ. එතකොට අර කාමච්චන්දය හිතන් හිතන් හිතන්න එයාට ඒ පිළිබඳව ආස්වාදයෙන් හිත උමුතු වෙලා යනවරෙන්ට දුකක් හැටිට එක අන්න අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි මේ කාමච්චන්දය කියන් අන්ද කරන අචක්කු කරන අඥ්ඥාන කරන පඤ්ඥානිරෝධිකෝ විගහාත පාකිකෝ. එතර මේ යංහිතක බලගතු ලෙස කාමච්චන්දය වැඩෙනවනම් ආනේ හිත එකයි අන්දකාරයේ පවතින හිතක් ඒකයි. ඒ වගේ මැස් නැති හිතක්. ඊළඟට නුවන නැති හිතක් ඊළඟට දුකට පත්තිච්චි හිතක්. ඒ නිසා මේ <clears throat> ඒ අවිද්‍යාව කාමච්චන්ද හිතේ වැඩෙන්න්න වැඩෙන්න්න රවිද්‍යාව තමයි පෝෂණ වෙන මකද කාමච්චන්දෙන් කරුවල් නැති කරලා දෙන්නේ ඒක යාලෝකය ඇති කරලා දෙන එකක් නෙවේ ඒකයි මේ අවි කාමච්චන්දය නිසා විද්‍යාපෝෂණය වෙනවා කියන්න ඒකයි කාමච්චන්ද හිතේ වැඩ කරන්න වෙරන් කරන්න මෝඩකම තමයි හිතේ අන්න වැඩෙන්නේ ඒකයි ඒ කාමච්චන්දය බලගතු නාම ඉතාමත්ම දරුණු සහසික ක්‍රියාකාරකන් ලෝකෙ කරන්නේ. එතවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට ව්‍යාපාදී. ව්‍යාපාදයක් එහෙමයි අන්ද කරන අචක්ක කරන අඥ්ඥාන කරන පඤ්ඥානිරෝධිකෝ. යම් හිත කෙනෙකුගේ හිතට කේන්තිය තරහා වෛරයේ හටගත්තනං ඒ හිතත් අන්න කරුවලේ පවතින හිතක්. ඒවගේ මැස් නැති හිතා. ඊළඟට නුවන නැති හිතා. ඊළඟට දුකට පත්වෙච්චි හිතක් බවට දුක ඇති දුකතමයි ඊට පස්සේ හිතෙන් උපද්දවල දෙන්න. ඊළඟට තීනමිද්ද <clears throat> තීනමිද්දක තීන කියන්නේ හිත කයේ තියෙන ගිලම් භාවිට තමයි තීනමිද්ද කියලා කියන්නේ. හිතේ තියෙන ගිලම් භාවය සහ කයේ තියෙන අකර්මන්්‍යතාව මේ තීනමින්දේමුත් නිතරම අන්ද භාවය අචකු භාව අඥ්‍යාන භාවය තමයි ඇති කරල දේ. ඊළඟට උද්දච්චකු කුච්චයත් එහෙමයි. හිත නිතරම කුකුස් කරනවා ගැන සැක කරනවන පසුත වෙනවන කම්පා වෙනවන ඒ කම්පාවෙන්ට වෙන්ඩත්මකද වෙන්නේ අන්න හිත ආලෝකය නැහැ එතට ආලෝකයක් හිත කරුවල ඊළඟට හිතට නුවන පහදින්නේ නෑ ඒකයි අපි භාවනා කරනකොට පසුතැවනොත් ඒකයි භාවනාව දියුණු කරගන්න බැරි මකද හිතේ අවිද්‍යාව තමයි වැඩෙන කුකුස් කරන්න කරන්න අවිද්‍යාව තමයි හිතේ පෝෂණය වෙන්නේ ඉතින් <clears throat> මේ ඊළඟට විචිකිච්චා කියන සැකේ සැකය කරන්න කරන්නත් අන්න හිත කරුවලට තමයි පත්තෙන් අන්දකාරයට තමයි පත්වෙන නුවන තමයි යහිමි වෙලා යන්න එතොට මේ පංචනීවරණ යම්තා හිතේ වැඩෙනවාද ඒතාකල් අවිද්‍යාව තමයි පෝෂණය වෙන් පංචනීවරණයන්ගෙන් දුර්වෙච්චිදාක තමයි අවිද්‍යාව අයින් කරන්න පුළුවන්කම ලැබෙන් එතොට පංචනීවරණ වැඩෙනවා කියන්නේ යම් හිතක පං මේ පංචනීවරණයම් පවත්වනවා කැනේ හිත අන්න අවිද්‍යාවට තමයි වැටෙන්. ඒකයි ඒ හිතට ඒකයි දුක්කේ ඥානය නෑ. ඒකයි දැන් <clears throat> අකුසල් කරනකොට දැන් කාමච්චන්දේ යටවෙල එයාට දුකක් හැටිට එක පේන්නේ නැහැ දුක පුදල දෙන දෙයක් හැටියට එයාට එක පේන්නේ නෑ සැපක් හැටිට තමයි පේන්නේ. ඉතිං <clears throat> මේ ඒනිසා මේ අවිද්‍යාවට තියෙන ආහාරය තමයි මෙන්න මේ මේ <clears throat> අවිද්‍යාවටතින ආහාරයතමයි මේ පංච නීවරණ. ඊළඟට දේශනා කරනවා පංචනීවරණ සාහාරං වදාමි ඒකත් පෝෂණය වෙන එකක් පංචනීවරණී බේ හට කරන එක නෙවේ පංචනීවරණත් පෝෂණය වෙන එකක් නිතරම පෝෂණය වෙන පෝෂණය වෙනකට මොකද වෙන සත්තිමත්වෙන. පංචනීවරණ වලට තින ආහාර තමයි තීනි දුච්චරිතානී තිස්ස වචනීයන් ත්‍රිවිධ දුච්චරිත තමයි පංච නීවරණයන් ඇතිවෙන්ට හේතුව. කාය දුච්චරිතය වචී දුච්චරිත මනෝ දුච්චරිත. කාය දුච්චරිත යන්තා කරනු නම් පංච නීවරණ තමයි වැඩෙන්. ඊළඟට වචී දුච්චරිත මනෝ ජිච්චරිතයන් සිද්ධ කරනවා නම් පංච නීවරණ තමයි වැඩෙන්නේ. මේ කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයෙන් තමයි සංවර භාවය ඇති කරලා දෙන්න. හිතේ සංවර භාවය ඇති කරලා දෙන්නේ කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත කරොත් දැන් කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ ජුච්චරිත කරන්න කරන්න නීවරණ ධර්ම තමයි වැඩෙන් එතොට කාමච්චන්ද ව්‍යාපාත තීනමීත උද්දච්ච කුක්කුච්ච විචිකිච්චා මේවා ඒ ඒ අවස්ථාවේ විවිධ ස්වරූපයෙන් හටගන්න. එක කාය දුච්චරිත කොර සමාරු පැස පසුත වෙනවා. ඊට පසමකද වෙන්නේ අන්න උද්දච්ච කුක්කුච්චේ නීවරණ හිත වැඩෙනවා. සමාරුවයගනේ කායජුච්චරිතයන් කල්ලා සතුට වෙන. එතර කාමච්චන් දේ විදිහට මේ පංච නීවරණ පෝෂණයවීම තමයි මේ කායජුච්චරිත වචී ජුච්චරිත මනෝ දුච්චරිතයන්ගෙන් නිතරම සිද්ධ වෙන්න. එතොට නීවරණයන්ට ති නාහාර තමයි මේ කායි ජුච්චරිත වචී දුච්චරිත මනෝ ජුච්චරිත. එතොට මේවා සිද්ධ කරනවන නීවරණයන් හිතේ බලගත්තු වෙන. නීවරණයන් හිතේ බලගත්තු වෙනවා. එතර බුදුරජාන් වන්ස දේශනා කරන මේ කාය දුච්චරිතත් වචී දුච්චරිතත් මනුව දුච්චරිතත් ඒකටත් ආහාරයක් තියෙන එක තිබේ හටකරන එක නොවේ එක සාහාරං වදාමි ආහාර සහිතයගෙන නිතරම පෝෂණය වෙන එක. එතර මේ කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ දුච්චරිතයති නාහාරය තමයි ඉන්ද්‍රිය අසංවරෝ තිස්ස වචනීයම්. ඉන්ද්‍රිය අසංවර භාවය තමයි කාය දුච්චරිත වෙන්ඩත් වචී දුච්චරිත වෙන්නත් මනෝ දුච්චරිත වෙන්නත් හේතුව ඉන්ද්‍රී අසංවරවීම ඇස අසංවරවීම කනා සංවරවීම දිව නාසය මනස මේවා අසංවරවීම මුල් කරගෙන තමයි කයෙන් දුසරිතයක් කරනවා නම් කරන්න. වචනින් දුසිරිතයක් කරනවා නම් මනසින් දුසිරිතයක් කරනවාන්. දැන් අපේ ඇහැට පේන දෙයක් ඔස්සේ තමයි ඊට පස්සේක පිළිබඳව ආසාවල් ඇති වෙලා අන්න කාය දුච්චරිතයක් වචී දුච්චරිතයක් මනෝ දුච්චරිතයක් ඒ මුල් කරගෙන හටගන්න. ඒ විදිට මේ ආ ආයතන මුල් කරගෙන ඒ ආයතනයන්ගේ තින් අසංවර භාවය නිසා තමයි කාය දුච්චරිත වතිී දුච්චරිත මනෝ දුච්චරිතයක් හටගන්න. ඊළඟට දේශනා කරනවා එතට මේ ඉන්ද්‍රී අසංවර වෙන්නෙත් හේතු සහගතවකන ඒකට තාහාරයක් තියෙනවා. ඉන්ද්‍රී අසංවරවීමටත් ආරයක්කන ඉන්ද්‍රිය සංගරීම මනසේ පෝෂණයන්නේ ඒකත් සාහාරං වදාම ආහාර සහිතයි කියන. ඒ ඒකරති ආහාරය මකක්ද කියල්හනු. ඒකරකිනෝ අසත්ති අසම්පජඥය කියලකින. අසිහියතා අනුවනකම නිසා තමයි ඉන්ද්‍රිය සංවරවෙන්. සිහිය නැතිකම සහ නුවන නැතිකම හේතුකටගෙන තමයි ඉන්ද්‍රිය අසංවර වෙන්න සිහියනෑ නුවනනෑ සිහියනුවන යම්තාක් නැත්තං ඒතාක් ඉන්ද්‍රිය සංවරවීම තමයි වෙන් එතට ඉන්ද්‍රිය සංවරීම තමයි පෝෂණය වෙන්නේ. සිහියත් නැත්තං නුවනත් නැත්තං. සිහියනුවන නැතිවෙන්න නැතිවෙන්ඩ අන්න ඉන්ද්‍රිය අසංවරවීම තමයි සිද්ධ වන්නේ සිහිය නැත්තං ඉන්ද්‍රිය අසංවරය වෙන අනුවන නැත්තං ඒත් ඉන්ද්‍රිය අසංවරයන. ඉන්ද්‍රිය අසංවර දේශනා කරලා තින චක්කුණා රූපන්දි සැහෙන් රූපයක් දැක්කාම නිමිත්තක් ගායි හෝදි නිමිති ගන්න. අනුභ්‍යන්ජනක් ගාහැටි අනුභ්‍යංජන කෙනකොට සටහන් ස්වරූප වසයෙන් ගන්න. ඊට පස්සමකද වෙන්න යත්වාධි කරන මේ තං චක්කුන්දියන් අසංවතම් විහරන්තං ඒ මුල් කරගෙන මේ ඇස අසංවර කරගෙන වාසය කරන අභිද්ජා දැඩි ලෝබය ඇතිවෙනවා. ඊළඟට දෝමනස්සං එහම නැත්තන් දුම්නස හටගන්න. අන්න අර ඉන්ද්‍රී අසංවර වුණාම තමයි අර කාය යුත්තරිත වති යුත්තරිත වෙන්නේ කාය යුත්තරිත වති යුත්තරිත පෝෂණ වෙනකොට පංචනීවරණ පෝෂණ වෙන පංචනීවරණ පෝෂණය වෙනකොටම ගත පෝෂණය වෙන්නේ අවිද්‍යාව පෝෂණය වෙනවා. <clears throat> ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනම ඉන්ද්‍රිය මොනද සිහිය නුවන නැතිකම පෝ ඉබේ ඒකත් නෑකත් පෝෂණය වෙන එකක් කියෙන එකට තාහාරයක්ත්තිනේ ආහාරය ලැබීමිතම ඒ දෙක පෝෂණය වෙන්නේ. අසිහ පෝෂණය වෙන්නේ අනුවනකම පෝෂණය වෙන්න ඒකට ආහාරත් මේ ආහාර ලැබෙන ලැබෙනමකද වෙන්න පෝෂණය වෙන බලගතු වෙන වැඩෙනවා. එතෝට මේ සිහිය නැතිකමටත් ඊළඟට නුවන නැතිකමටත්ති ආහාරයමකක්ද. අයෝනිශෝ මනිස්කාරෝ තිස්ස වචනීයන්. ඒකට ආහාරය තමයි අයෝනිශෝ මනසිකාරය. අයෝනිශෝ මනසිකාරය කියන්නේ අසත්තියේ ගැන කල්පනා කිරීමට තමයි අයෝනිසෝ මනසිකාරය කියන් අසත්තිය ගැන සිහි කරනවා. ඒ සිහිකරන්න සීකරන්නමකක්ද සිහිවෙන්නේ. අසත්‍යය පිළිබඳව මතකේ තියෙනු අමතක වෙන්නේ නෑ. ඒළඟට අසත්‍යය සීකරන්න සීකරන්න මොකක්ද වැඩෙන්නේ අනුවනකම වැඩෙන තොට අසත්‍යය ගැන සීකරන්න කරන්න ඒක මොකක් කැටිට සැපක් කැටිට තමයි මතක හිටී. සිහිවෙන්නේ ඒ ඒකති ආස්වාදය සීකරන්න සීකරන්න අන්න ආස්වාදයේදී සිහිය පවතින ඒවගේ ආස්වාදය සැපයක් හැටියට අන්න අඥ්ඥානකම තමයි පිහිටන්න. එතකොට අයෝනි සෝමනසිකාර යන්තා කරනවා නම් පෝෂණය වෙන්නමකක්ද. අසිහියයි අනුවනකමයි තමයි පෝෂණය වෙන්න. අයෝනිසෝ මනසිකාර යන්තා කරනවා නම් ඒක තමයි වෙන්න. එතොට අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අසත්‍යය ගැන කල්පනා කිරීම. සත්‍යය තියද්‍ය අසත්‍යය ගැන යම සිහි කරනවා නම් ඒකට තමයි අයෝනිසෝ මනසිකාරය කියල කියන්න. එතට මේ අයෝනිසෝ මනසිකාරයත් ඉබේ හටගත්ත එකක් නෙවේ කියල. අයෝනිසෝ මනසිකාරී බේ හටගන්නේ නෑ ඒකත් පෝෂණය වෙන එකක් කියන නිතර මේකත් හරියට වැඩෙන. ඒකට තියෙන අයෝනිසෝ මනසිකාරයට තියෙන ආහාරය තමයි අස්සද්ධා තිස්ස වචනීය. අස්ශ්‍රද්ධාව තමයි ඒකට හේතුව අස්සද්ධාව කියන්නම කදද අසත්‍යය පිළිගැනීම බොරුව පිළිගත්තනම් පිළිගත්ත දේ තමයි මොකක්ද කරන්නේ පිළිගත්තොත් මොකද කරන්නේ හිතනවාද නැද්ද හිතනවා නේද අන්න ඒක සිහි කරනවා සීකරත් මොකක්ද වෙන්නේ අසිහිය වැඩනවා අසිහිය වැඩෙනවා ඒකයි දැන් අසද්ධාව කියන්නේ ඒකයි අසත්‍යදේ පිළිගන්නවා එහෙම ගතියක් හිතේ තියෙනවාද නැද්ද තියෙනව නේද දැන් ලෝකෙ තියෙන සාමාන්‍ය දේවල් එක මිනිසුන්ගේ වාද විවාදයක් තියෙනවාද ආයවා එහෙම වෙන්නේ කොහොමද ඔය අකුසල් වලින් සැප ලැබෙන්න පුළුවන්ද එහෙම තර්ක කිරීමක් තියෙනවාද නෑ නේද දැන් අපිට කවුරු හරි මොකක් හරි කේලමක් කිව්වොත් එහෙම පිළිගන්නවද නැද්ද ඈ නේද පිළිගන්නව නේද ඈ පිළිගැනීම තියෙනවා ඊළඟට ලෝකයේ තියෙන අකුසල් ඔක්කෝම පිළි අරන් ඉන්නේ නැද්ද නැතුවද ඉන්නේ ඈ මම මම නම් බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්නේ නැහැ කියලා කියනද කවුරුත් <laughs> නේද එහෙම කියන්නේ නේද ඈ දැන් මොකද හේතු පිළි අරන් ඉවරයි දැන් පිළිගන්න දෙයක් නැහැ ආන්න එකයි අසද්ධාව කියන්නේ අසත්‍යයෙන් සැප ලැබෙනවා කියන පිළිගැනීම ආන්න එකයි අසත්‍යයෙන් සැප ලැබෙනවා කියන පිළිගැනීම ඒක යසත්‍යය ලැබුණට පස්සේ කිසිම වාද විවාද මේකක් නෑ පිළියරම් ඉවරයි. එකට අත්සද්ධාව කියන්නේ අස් කියන්නේ අසත් කියන්නේ නිතරම බොරුව කියන එකයි. අසද්ධාව කියලා කියන්නේ අසත්‍ය පිළිගැනීම. පිළිගත්තොත් අනිවාර්යයෙන් මේක මොකද කරන්නේ? පිළිගත්තේ දේ තමයි හිතන්නේ. යම පිළිගත්තේ නැත්නම් හිතනවද? දැන් අපිට කවුරුහරි කේලමක් කියන අපි පිළිගන්න හිතනවද? ඈ? හිතන්නේ නැහැ නේද? අපිට ප්‍රශ්නයක් ඇතිනම් අපි පිළිගන්නේ නැහැ ප්‍රශ්නේ. ප්‍රශ්නේ පිළිගන්නේ හිතනවද නැද්ද? හිත හිතනවද පිළිගත්තේ නැති වුණොත්? නෑ. අපිට කවුරු හරි බයිනවා පිළිගන්නේ. පිළිගත්තේ නැති වුණොත් එහෙන මොකද වෙන්නේ? හිතනවද නැද්ද? හිතන්නේ. හිතන්නේ නැත්නම් 100ක් පීටයිද 80ක් පීටයිද? නෑ. 80ක් පීටන්නේ නෑ. එතකොට එයා දකින්නකොට මතක් වෙනවද? නෑනේ දැන් ඈ දැන් 80 100 නැති වුණාම තමයි ඉන්ද්‍රිය අසංවර වෙන්නේ. ඔන්න බැලුම් කෙනෙක් පේනවා. චක්ුණා රූපන් දිස්සා නේද? ඇහැට රූපයක් පේනවා. ඈ ඊට පස් යන්න මේ මට බැන්නෙක නායකල නිවිති ගන්ධයන දෙහෙමුණ නෑන ඇයිදැන් අර තමන්ට චෝදනාවක් කර දැන්ඒක පිළිගත්තින ගැන හිතුවත්නය සුතේ සුතමත්තන් වුණ නේද දැන් තොට ඒක මතකත් නැතිව නොන හිතුවත්න මතක ඉටින්නේ නේද දැම් <clears throat> දැම් හිතුවත්තුමයි මතක හිටින්නේ හිතුවේ නැත්තම් මතකය නෑ අන්න දැම් හිතුවත් මොකද වෙන මතකින්න මතක හිටියොත් අන්න ඇහැට දකිනකොට මන්න මතක් වෙලෙනවා මොකද ඉන්ද්‍රිය අසංවර වෙන්නේ අසීයෙන්. අසීය තමයි සිහි කරලා දෙන්නේ. ඇහෙන් දකිනකොට මොකද වෙන්නේ? සිහි කරලා දෙනවා. සිහි කරලා දුන්නේ ගමන් මොකද වෙන්නේ? අවිජ්ජා, දැඩි ලෝභ, එහෙම නැත්නම් දුම්නස්. අන්න කාය දුච්චරිත වචී දෝකට හොඳක් නම් වෙන්න එපා කියලා හිතපු ගමන් මොකද වෙන්නේ? කාය දුච්චරිතයක් අන්වත් මනෝ දුච්චරිතයක් වෙනවා. ආ මේ විදිහට එතකොට මේ අසද්ධාව නිසා තමයි අයෝනිසෝ මනසිකාරය කියන එක කරන්නේ. සුළුපටු දෙයක් නෙවේ නේද ඒ අසද්ධාව පිහිටපු එකක්ද දැන් සද්ධාව පිහිටුව ගන්නකි නොන්නේද අසද්ධාව පිහිටපු එකක්ද නැති එකක්ද තැන් පිහිටලාද තියෙන නැද්ද අසද්ධාව පිහිටල තියෙන ඒකයි දැන් ඒවට කිසි පස්්නයන් නැත්ත ඒකයි වාද විවාදමකුත් නෑන සද්ධාව සම්බන්ධව තමයි වාද විවාද තියන්නේ සමහරු කියන්නේ මම බුදුරජාණන් මේ බුදුහාඳුරෝ කිව්වත් පිළිගන්නේ මොකද එපා කියලා තියෙන්නේ කියලා පිළිගන්නේ නේද ධර්මයේ පිළිගන්නේ නැහැ නමුත් අනිත් ඒවා බුදුරජාණන් වහන්සේ පිළිගන්න කියලාද දැන් පිළිඅරන් තින්නේ නැහැ නේද ආන එක එතකොට සංසාරේ පුරාවටම අපිට මේ අසද්ධාව ඈ අසද්ධාව පිහිටලා තියෙන්නේ ඒ නිසා තමයි අයෝනිසෝ මනසිකාරය කියන එකේ යෙදෙන්නේ නැත්තම් පිළිගත්තේ නැත්තම් හිතන්නේ නැහැ හොඳට බලන්න නේද කවුරු හරි බයිනවා පිළිගන්නේ නැහැ හිතනවා දේ ගැන නෑ ආන්න එකයි පිළිගත්තොත් තමයි හිතන්න ඊළඟට මේ පිළිගැනීම කියන එක තිබේ හටගත් එකක් නෙවේ කියන පිළිගැනීමත් ඉබේ හටගත් එකන්න මේ කියන ඒකටත් හේතුවත් තියනවා කියෙන මොකක්ද ඒක අසද්ද මේ අසද්ධර්ම සවනීතස්ස වචනය අසද්ධර්මස්වනය තමයි අස්සද්ධාවට හේතුව අසද්ධර්මය ඇහුවොත්තමයි අස්සද්ධාව කියන එක හටගන්න. අසද්ධර්මය අහන්ඩ හන්ඩමකද වෙන්නේ. අසද්ද අසද්ධාව හටගන්න. දැන් එකයි සංසාරපුර අහලතින මනොද. අසද්ධර්මය තම යහලතින්න දැන් ඒකයි මංක අසද්ධාව පිහිටල තියෙන්නේ. ආන. <clears throat> ඊළඟට මේ <clears throat> මේ අසත්ධර්මය කියන එක තිබේ හටගන්න එකන්න ඒකත් පෝෂණය වෙන එකක් කියනවා. අසත්ධර්මය පෝෂණය වෙනමකෙන්ද. අසත්පුරුස වචන තිස්ස වචනීයන් අසත්පුරු සැසුර තමයිකින අසත් ධර්මයට හේතුවට. එතට අසත් කියන්නමකටද බොරුවට ඉරට පුරුෂ කියන්නේ පුරුෂයට මනුෂ්‍යයාටගෙන බොරු කියනයට තමයි අසත් පුරුෂ කියලා කියන්නේ ලෝකයේ සත්‍යය නොවනදේ ප්‍රකාශ කරනයට අසත් පුරුෂ කියලා කියනවා. ලෝකයේ සත්‍යය නොනදේ දැන් අකුසලය වර්ණා කරනවා නං ඒක මොකක්ද ඒ අසත් අන්න ඒ ඒක අසත් ධර්මයක් කියන කෙනට අසත් පුරුෂ කියලතමයි කියන්න ඒකයි දැන් අකුසලෙන් සැපලැබෙනවා කියන එක ඒක ඇත්තක් නෙවේ ඊළඟට මේ මේ අකුසල් වර්ණා කිරීම ඒක සත්‍යයක් නොවේ ඉළඟට නිත්‍යයයි කියලා කියනවනම් ඒක සත්‍යයකුත් නෙවේ සැපයි කියලා කියනවනම් ඒක සත්‍යයකුත් නෙවේ මම මේ මාගේ මට හිතී කියලා කතා කරනවනම් ඒකත් සත්‍යයක් නොවේ ඒ ඔක්කෝම අසත්‍යය එතකොට ඒ අසත්‍යය කියන අයට තමයි අසත් පුරුෂ කියල කියන්න. වැරදි දේ කියන අය. ඊළඟට ඒ අසත්පුරුෂ සංසේවනය බහුල වසයෙන් කෙනෙකුට වැඩුණු. කෙන නිතරම අසත්පුරුෂ ඇතුර තමයි කෙනෙකුට ලැබෙන්නේ. එතවට මොකද යාට හෙන්නේ. අසත්පුරුෂ ඇසුල කරන්න කරන්න මොකද වෙන්නේ අසත් ධර්මය තමයි ඇහෙන්නේ. අසත් ධර්මය ඇහෙනවා. එතුර කියන අසද්ධර්මය ඇහෙන්ඩ හෙන්ඩ පෝෂණයෙන්මකක්ද. අත්සද්ධාව පෝෂණය වෙන. අසත්‍ය පිළිගැනීම අසත්‍යදේ පිළිගන්න මොකද කියන්න කියන්න පිළිගන්න ඕන නේද. යම කියන්න කියන්න ඒකමකද වෙන්නේ. පිළිගන්න. පිළිගත්ත එක මම්මකද කරන්නේ. පිළිගත්ත දේ අනිවාර්යමකද කරන්නේ. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන එතට අසත්‍යය ගැන මොකද කරන්නේ. සිහි කරන ඒකරතම අයෝනිසෝ මනසිකාරය කියන අසත්‍යය ගැන සිහිකිරීම. ඒ අසත්‍යය ගැන සිහි කරනකොට වැඩෙනමකක්ද පෝෂණය වෙන්නමකක්ද අසිහිය අනුවනකම අසය කියන්න අසත්‍යය සය කරල දෙන්න පුළුවන් ආනකයි ඊළඟට ඒකයි අපිට දැන් හොඳ සිහියත්තිනින්ද තමයි බාහිර ලෝකයේ දකිනකොටම අල්ල ගන්න ටක් ගලහි මකද ටක්ගාල අල්ලන් ඕනිකෙන මතක් කරල දෙනවා ආන්නේකයි ඇහැට පේනකොටම සී කරල දීලා ඉවරයි මකද මේ ඉන්ද්‍රිය අසංවර භාවය පෝෂණය වෙන්නමකෙන්ද අර සිහිය නැතිකමයි නුවන නැතිකමයි අන්න එකතොට අසීය යනුවනකමින්තම නිතරම ඉන්ද්‍රී අසංවරවෙන් එතොට ඉන්ද්‍රී අසංවරකම පෝෂණය වෙන්න වෙන්නන්න තිවිධ ජුච්චරිත පෝෂණය වෙනවා තිවිධ ජුච්චරිත පෝෂණය වෙන්න වෙන්න පංච නීවරණ වැඩෙනවා පංච නීවරණ වැඩෙන්න්න වැඩෙන්ඩ මකද වෙන්නේ පංච නීවරණ වැඩෙන්න්න වැඩෙන්ඩ අවිද්‍යාව පෝෂණය වෙනවා ඒක බුදුරජාන් වහන්ස කියනවා කන්දක් උඩට වතුර වැටුන හම්මකද වෙන්නේ කන්දෙන් පාටවල පුංචි පුංචි ඇල පාලවල්ලොල්ට වැටිලා ඊට පස්සේ ගංගාවලට වැඩල හිමීට මහමූදට නොදැනුවත්මම ගලාගෙන යනවා කියන ඒ වගේ යම් කිසි කෙනෙ කසත්පුල් සැතුරට බැලි වෙලාවත් වැටුනොත්තේම ආ නවිද්‍යාව පෝෂණය වෙන එක තමයි වෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අසත්පුරු සැතුර ඉතාමත්ම දරුණු දේ හැටියට ප්‍රකාශ කරලා තියෙන් හැම තැනදීම මූලික හැටියටම පෙන්න්නම කක්ද ඇසුර පෙන්න්න නසේවනාට බාලානගෙන දියුණු වෙන්න නම් අනිවාර්ය මොකද කරන්න ඩොලි මංගල සූත්‍රය කියන්න නේද දියුණු වෙන්න නම් අසේවනාට බාලාන ගන්න බාලය සේවනය කරන්න එපා කියනවා. එහෙනම් මේ <clears throat> ඒකයි මේ ජීවිතේ අවිද්‍යාව කියනක පෝෂණය වෙන්න මේ ඇසුර නිසා ආන්න එක අසත්පුරුෂ ඇසුර නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ අසත්පුරුෂ ඇසුරෙන් තමයි අසද්ධර්මය අහන්නේ. අසද්ධර්මය අහන්ඩහන් අසද්ධාව හටගන්නවා අසද්ධාව හටගන්න හටගන්ඩ සිහිය නුවන නැතිවෙලා යන. සිය නුවන නැතිවනාම ඉන්ද්‍රිය සංවර වෙනවා ඉන්ද්‍රිය සංවර වනාම කාය දුච්චරිත වජී ජුච්චරිත මනෝ ජුච්චරිතයන් සිද්ධ වෙනවා. ඊට පස්සේ අන්න මේ <clears throat> මකද වෙන්නේ කාය ජුච්චරිත වචු ජුච්චර සිද්ධ වෙනකොට අන්න පංචනීවරණ වැඩෙනවා පංචනීවරණ වෙනකොට හිතා විද්‍යාවට පත්වෙනවා. අන්න අවිද්‍යාපච්චය ඊට පස්ස අනි පැත්තට කැරකිල යන්නමකක්ද සංකාර සංකාරපච්චයා විඤ්ඥාන විඤ්ඥානපච්චයා නාමරූපාන්න ඊට පස්සේ අන්න දුක කියනක අනි පැත්තෙන් කැරකිලා දුක හදල දෙනවා අවිද්‍යාවෙන්. ඉතින් එතකොට යම් කිසි කෙනෙකුට දැන් අපිකීම දැන් කෙනෙකුට හොරකං කිරීම පිළිබඳව කුඩා කාලින්දලම ආදීනුව හඳ ලැබෙන නෑ ඒක ආදීනුව පැත්තක් කතා කරන්න එක හොඳ දෙයක් හැටියට සමාජයෙන් අහන්ඩ ලැබෙනවා එතුවට එයා ඒ පිළිබඳව ඊට පස් යහන්ඩහන්මකද වෙන්නේ අන්න හොරකම පිළිබඳව පිළිගැනීමකට ඇති ඊට පස් එයාගේ හිත ඒ පිළිබඳව අයෝනි සෝමනිස්කාරයතමයි යෙදෙන් ඊට පස්සේ යට සීහනුවන වැඩෙන්නේ නෑ එතුවට අපි ගිනිබුද්ධ ඒ වගේ කෙනෙකුට ඔන්න මේක හැරි යනකොට මොනොහනේ දකින්න ලැබෙන බෑක එකක් කියමක ඔන්න චක්වුණා රූපන් දිස්වා. ඇහැට ඔන්න රූපයක් පේනු. ඊට පස්සමකද වෙන්නේ දැක්ක ගමන් මෙයාට මකත් සිහි වෙන්නේ. බලන්න අන්න බලන්ඩ තමයි මකද හොර හිත තියෙන කෙනට නිතරම දැක්ක ගමන් ආසාාවක් ඇතිවෙන. ඊට පස්සේ බලනකොට මකද වෙන්නේ. වටිනා වටිනා දේවල් තියෙන ඒකයි කෙන චක්වුණා රූපන් දිස්වා නිමිත්තක් ගයි නිමිති ගන්න. ඊට පස වටිනා වටිනා දේවල් සලකනකොට මොකද වෙන්නේ අභිජ්ජ අන්න හිතට දැඩි ලෝභය ඇතිව නනුන් සතු දෙකට අසහිතෙන. ඊට පස්සේ දුම්නසක් කියන්නේ එමන තනේ මට මේව නෑන කියලා හිතෙනවා. ඊට පස්සමකද වෙන්නේ. අන්න කායේ දුච්චරිතයක් හෝ වචී දුච්චරිතයක් හෝ මනෝ දුච්චරිතයක් ඊට පස්සේ සිද්ධ වෙනවා. ආන්න. ඒ විදිහට තමයි මේ අකුසල් කියනවා සිද්ධ වෙන්න. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විද්‍යා විමුත්තිංකෝ භික්කවේ සාහාරං වදාමි නොවාන අනාහාරං. විද්‍යාව සහ විමුත්තිය කියල දෙකත්තිෙන. විමුත්තිය කියන්නේ තන්නාවේ නිදහස්වීමට කියනෝ විමුත්ති කියලා. ඉළඟට විද්‍යා කියලා කියන්නේ අවිද්‍යාව දුරු කළ ප්‍රඥාව ලබා ගැනීමට කියන විද්‍යාව කියලා. එතන මේ විද්‍යා විමුත්ති කියන දෙකත් පෝෂණය වෙන එකක් කියෙන වැඩෙන දෙකක්. විද්‍යා විමුත්ති වැඩෙන්නේ කුමක් නිසාද කියලහන එතට කියනවා සත්ත බොජ්ජංගා තිස්ස වචනීය සත්ත බොජ්ජංග තමයි ඒකට හේතු සත්‍ය බොජ්ජංග නිසා තමයි විද්‍යා විමුත්ති හටගන්නේ සති ධම්මවිචය විරිය පීති පස්සද්දි උපෙක්කා කියන මේ සමාධිපෙක්කා කියන මේ බොජ්ජංග මනසේ පෝෂණය වීම තුළ තමයි විද්‍යාමුතිය කියන එක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන් එතට විද්‍යාමුති පෝෂණය වෙන්නේ සත්ත බොජ්ජංග වැඩනුත් පමණයි සත්‍ය බොජ්ජංග වැඩෙන් නැත්තම් විද්‍යාමුති වැඩෙන්නේ නෑ එතොට සත්ත බොජ්ජංග වැඩෙන්ඩත් ආහාරයක් තියෙන එකට කියන තීනි සුචරිතානී තිස්ස වචනීය කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත තියෙන්ඩුව ඒ කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයම් වැඩුණොත් තමයි බොජ්ජංග හිතේ පෝෂණය වෙන්නේ බොජ්ජන් හිතේ පෝෂණය වෙන්නේ කාය සුචරිත වචී සුචරිත මනෝස කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ දුච්චරිත වෙනවා නම් බොජ්ජංග පෝෂණය වෙන්නේ නැහැ එහෙනම් කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත ඇති වෙන්න ඕන එතකොට මේ කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතත් ඒකටත් ආහාරයක් තියෙන එකක් ඉබේ හටගන්න එක නේ පෝෂණය වෙන එකක් ඒ කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත තියෙන ආහාරය තමයි මොකද්ද ඉන්ද්‍රිය සංවරෝ තිස්ස වචනය ඉන්ද්‍රිය සංවරය කියන. දැන් අපේ කය වචනය මනස අසංවරයෙන්ම කක් නිසාද. ඇස අසංවරණීම නිසා කනා සංවරවීම නිසා නාසය දීව කාය මනස සංවරවීම නිසාතම මේ අපේ අපි කාය ජුච්චරිත කරනවා නම් වචී දුච්චරිත කරන මනව ජුච්චරිත ඒවා සුචරිත බවට පත් කරනම් ඉන්ද්‍රිය සංවර භාවය තියෙන්න්නට ඕනිි ඉන්දිය සංවරය ගැන චක්කුණා රූපන් දිසාන නිමිත්තක් ඇහෙන් රූප දැකර නිමිති ගන්නේ. නානු බියන්ජනක් ගානු බියන්ජන ගන්නේ නෑ. ඉළඟට යත්වාදි කරන මේතන් චක්කු ඉන්දියන් අසංගතාමීර අභිද්්‍යාදුව මනසාපාක් ප්‍රකාශ කලා අන්වාස් වේජු. එතෝට ඇසේ සංවර භාවයට පැමිණෙනනම් දැඩි ලෝභයක් හෝ දුම්නසක් කියන මේවා හටගන්නේ නැහැ. එතෝට මේ ඉන්ද්‍රිය සංවරය මුල් කරගෙන තමයි නිතරම කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයන් දියුණු වෙලා යන්න පෝෂණය වෙලා ඉන්දිය අසංවරණන් නිතරම කාය ජුච්චරිත වචී ජුච්චරිත මනෝ දුච්චරිතයන් තමයි වෙන්න ඇහෙන් රූපයක් දකිනකොට මේ ඔස්සේ එක්ක කාය සුචරිතයක් වෙනවා දුච්චරිතයක් වෙනවා වචී දුච්චරිතයක් වෙනවා මනෝ ජුච්චර ඉන්දිය සංවරණන් තමයි ඒක වෙන්නේ නැත්තේ එතුර ඒක කාය සුචරිතයක් බවට පත්තින වචී සුචරිතයක් බවට පත්වෙනවා මනෝ සුචරිතයක් බවට පත්වෙනවා එතවට මේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය ඒකත් තිබේ හටගන්න එකක් නෙමේකෙන ඒකටත් ආහාරයක් තින එකත් පෝෂණය වෙන එක පෝෂණය වෙලා තිබුණොත්තම ඉන්ද්‍රිය හරියට ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රිය පෝෂණය වෙලා නැත්තං හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ තොට ඉන්ද්‍රිය අසංවරය තමයි වෙන්න ඉන්ද්‍රිය සංවර වෙන්න නම් ඉන්ද්‍රියම් පෝෂණය වෙලා තියන්න ඉන්ද්‍රිය පෝෂණය වෙන්නේ අන්න ඒකටත් ආහාරයක් තිනෝ කියන ඒක තමයි සති සම්පජඤ්ඤෝ තිස්ස වචනීයං මොකද්ද සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය කියන්නේ සිහිය සහ නුවණ සිහි නුවණින් තමයි සිහි නුවණ තියෙනවනම් තමයි ඉන්ද්‍රිය සංවර වෙන්නේ එතකොට අපේ ඉන්ද්‍රිය අසංවර වෙලා තියෙන මොකක් නිසාද සිහිය නැතිකම නිසා නුවණ නැතිකම නිසා එතකොට ඉන්ද්‍රිය සංවර වෙන්න නම් මොකද්ද දියුණු වෙන්න ඕනේ සිහිය දියුණු වෙන්න ඕනේ නුවණ දියුණු වෙන්න ඕනේ සිහිය නුවණ තියෙනවනම් තමයි ඉන්ද්‍රයන්ට යමක් ගෝචර වෙනකොට වන්න සංවර වෙනවා. සිහිය කියල බුදුරජාන් වන්ස පෙන්නන්නේ සිය කියන්න චිර කතම්පි චිර බාසිතම්පි සරිතා අනුසතිය පරණ කරපු කීපු දෙවල් සහි කරල දෙන්න පුළුවන් බවසම සහි තියෙන. පරණ කරපු කීපු දෙවල් ටක්ගල් සහි කරල දෙන්න පුළන් සිහිය. එතොට සිහිය බුදුරජාන් වන්සේ එක පැත්තිකින් දේශනා කර නාරක්ෂකයකි. ආරක්ෂකය හැටියට දේශනා කරනවා සිහිය. සිය දොරටු පාලෙක් කැටියට දේශනා කරන. එතොට සිහිය කියන දොරටු පාලෙක් එතර මේ ඇහැ කියන්නේ දොරටුවන් ඒකට අන්න පාලක එද්දාන. එතොට සංවරයෙනවාද සංවරයෙනවාද. නරක ඇතුලෙන්නේ නැහැ නේද. ඊළඟට මේ ඉන්ද්‍රියන්ට මේකයි සිහිය නැමිති දොරටු පාලය දැම්ම ගමන් ඒවා සංවර කරගන්න පුළුවන්කම ලැබෙන තොට සිහිය දොරටු පාලෙක් හැටියට දේශනා කළ තිනවා. හැබැයි නිකන් දොරටු පාලෙද්දාල වැඩක් නැහැ දැන් අපි දාලා ඉන්න දොරට පාරේ හැමෝටම දොරාරින්න පුළුවන් කෙනෙක් තමයි දාලා තියෙන්නේ නේද ඈ පේන පේන අයට දොරාරිනවා නේද ඈ ඇහෙන අයන අයට දොරවන්න කෙනෙක් තමයි දැන් දාලා තියෙන්නේ නේද ඒකයි මිච්ඡා සතිය වැරදි මුරකරුවෙක් තමයි දාලා තියෙන්නේ ඈ සිකියුරිටි අවබෝධයක් නැති මෝඩ මිනිස්සෙක් තමයි දාලා තියෙන්නේ එයාගේ මොලේ තමයි දොරාරින්න තමයි මොලේ තියෙන්නේ ඈ හොඳ අයට අරින්න නෙමෙයි හැමෝටම දොරාරින්න ඒක එන නක්කෝටම දැන් දොරාරීම එතෝටමකද වෙන්නේ ඇහෙම් රිංගල ඔන්න කෙලෙස් උපදෝනො නේද කනින් රිංගල එකයි දැන්ඉන්න දොරට පාර හැමෝටම දොර හැමෝටම දොරාරීනො අන්න එක ඒ නිසා බුදුරජාන් වන්ස පෙන්නෙන සති නේ පක්ක කියලා නුවනින් යුතු දොරට පාලෙත් දාගන්න කියන නේපක්ක කියන නුවනින් යුතු එක්කෙනෙ එතවට එයා නිකාම් මරින්නේ නෑ එකකිරුව අර සක්විති රජවරුන්ගේ දොරටුවට දානෝකෙන අඥ්ඥාතාන නිවාරේත ඥාතකම නොදන්නාය නිතරම වලක්වන ඥාතකානන් දන්න තම ඇතුළට ගන්න දන්න අය ඇතුළට ගන්න නොදන්නයට මොකද කරන්න නිතරම දොර වහනවා එතුරු සිකරුටි අපි නිකන්දාන්න බෑන් සිකරුටි කෙනාට කියල දෙන්න ඕනේ අන්න ආවල් ඇඳු ඇඳගෙනෙන් එහම නැත්තන් ආවල් උසමහත තියෙනෙක් කෙනට ගේට්වරින්ඩ එපා ඇ අහවලාවලහවත් එයාට ගේට්ටුව අරෙන්ඩ ආනේ විදියට සිය මෙමකද සිකුරුටි කෙනාට අන්න දැනුවත් කරලා තමයි දොරටු පාල හැටියට දාන්න ඕනේ. එතකොට තමයි යා එනකොටම ටක් ගාලා අන්න ඇතුළට කෝල් එකක් දෙනවා අහවලාවා කියලා. ඈ එතකොට අන්න ඇතුලෙන් කියනවා මොකද ගන්න එපා කියලා. ඒ කියන්නේ සති සතියත් එක්ක අනිත් එක කවුද? ප්‍රඥාව නේද? සති සම්පජඤ්ඤය කියන්නේ නුවණින් මොකද කරන්නේ ඊට පස්සේ? නුවණින් කියනවා එයා ගන්න එපා කියලා. සීකල්ල දුන්නේ ගම මොකද කරන්නේ එයා ගණ්ඩ එපා කියලා අන්න වලක් කරනු සුදුසු කෙනෙන්නම් ගණ්ඩ කියන එකයි සිහිනුවන දෙක එකට තියෙන් සිහියෙන් සීකරලා දෙනවා නුවනින්ම කද කරන්නේ නුවනින් තමයි ඥානයෙන් තමයි ඒක අන්න තීරණය කරන්නේ සුදුස නුසුදුද කියන එක නුවනින් තම එක තීරණය කරන්න එකයි සිහිය නුවන එකට තියෙන් එතොට ඒකයි සිහිය නුවන හොඳර තියෙනවන එක ඉන්ද්‍රිය සංවරය කියන්න ආනත දොරටුවෙන් ඇතුල්ලෙනකටම කියන එතොට ටක්ගාල දොරටු එතොට හනු එකයි සුතේ සුතමත්තන් ඇහුවත් ඇහව විතරයි ගණ්ඩ පුළුවන්කම නෑ ආන එකයි ටක්ගාල සන්සී කල දෙන නුවනින් කරන්න ඕනිදේ ටක්ගාල කරනවා ආන්න එතෝට එතොට <clears throat> සිහිනුවන හොඳට තියෙනවනං එකයි ඉන්ද්‍රී සංවරය ඇති කරගන්න පුළුවන්. එතොට සිහේ කෘත්තිය දෙකත්තියනු. මොකක් දෙක සති ධාරණතා මතක තියාගන්නේ කවුද සිහේ තමයි මතකය කියන එක තියෙන්. ඉල්ලකට අපිලාපනතා මතක් කරලා දෙන්නේ සිහියෙන් තමයි මතක් කරලා දෙන්නේ එක එක්කෙනාගේ ස්වරූප ගති ලක්ෂණ ඔක්කොම මතක් කරලා දෙන්නේ සිහියෙන් තමයි මිත්‍යා සතියමුත් ඒක කරලා දෙනවා මතකතියාගන්නෙත් මිච්චා සතියෙන් නර්ගදේවල් මතක් කරල දෙන්නෙත් මිච්චා සතියෙන් තමයි. සම්මා සතියෙන් කරන්නමකදද අන්න සත්‍යය මතක් කරල දෙනවා සත්‍යය මතකතියාගන්න දෙකම කරනවා. එකයි සති ධාරණතා අපිලාපනතා ගැන සීයෙන් තමයි දරාගන්නේ ඒ වගේම මතකතියාගන්නේ සිහිය තුළ. එතොට සිහිය බුදුරජාණන් වන්සේ දේශනා කරන්නේ ලුණු වගේ කියලා. ලුණු හැම වෑංජනයකට මෝනින නේද සීහත් ඒ වගේ කියනවා සීහ නැතුව මුකුත් කරන්න බෑ ඉන්ද්‍රිය තියනවනේ සද්ධහා වීරිය සති සමාධි ප්‍රඥ දැන් ඒ වගේ සමහර ඉන්ද්‍රියන් හැමවෙලේම අවස්සේ නෑ සමහරලාගේ අපේ හිත බොහෝම මේ උද්දාමයට පත්නේ වෙලාවේදී සමහර ඒව අවශ්‍ය නෑ සමහර වෙලා විද අපි හිත හැන්ගෙන ඒ වගේ විධ විධ අවස්ථාවට ඒ වෙලාව හැම ඉන්ද්‍රියක්ම ඕන්නේ නෑ හැබැයි සිහිය අනිවාර්යෙන් ඕනි. සිහිය පිටුවගෙන තමයි හැම දෙයක්ම කරන්න. සති විනා චිත්තස්ස පග්ගහෝ නිග්ගහෝ. සිත උළුප්පොල ගන්න හෝ නිග්‍රහ කරන්න සිහිය නැතුව බෑ කියන. සිත හැංගිච්ච වෙලාවේ උළුප්පොල ගන්න සිහිය ඕනේ. සිත ඕනට වැඩිය මේ ධාමයට ගුණොත් පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගන්නත් සිහිය ඕනි. ඒකයි සති විනා චිත්තස්ස පග්ගහ නිග්ගහ කියන්නේ ඒකයි. උළුප්පල ගන්න සහ නිග්‍රහ කරන්න දෙකටම සිහිය ඕනි. ඒ නිසා සිහිය කියන්නේ ලුණු වගේ කියලා කියනවා. දැන් සමහර තුන පහ જાති හැම එකටම වන්නේ නෑ නේද? නමුත් ලුණු ලුණු ඕනි හැම එකටම පොඩ්ඩක් හරි දාන්න ඕනි. ඉතින් ඒ වගේ තමයි සිහිය ලුණු වගේ කියලා කියන්නේ හැම දෙයකටම සිහිය යොදන්න ඕන. සිහිය නැත්තම් මුකුත් කරන්න පුළුවන්කම නෑ. ඒකයි. දොරටු පාලේ හැම වෙලේම ඉන්න ඕනේ. නාන්න එක. යා පොඩ්ඩක්වත් මගහැරියොත් එහෙම අන්න මොකද වෙන්නේ? අන්න ඇතුල්ලෙනවා දොරටු වලින් <clears throat> ඒ නිසා සිහය බුදුරජාණන් වන්සේකයි ලුණු වගේ දේශනා කරනවා හැම දේටම ඕනි එකයි ඒකායන මාර්ගයේ නිවන් දකින්න තියෙන මොකද්ද? සිය ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥාය සතිකමාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා අන්න එකයි සතර සතිපට්ඨානේ සිහිය පිහිටීම තමයි නිවන් දකින්න තියෙන ඒ කායන මාර්ග හැටියට දේශනා කරන්න ඒකයි. සිහියෙන් තොරව මුකුත් කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා සිහිය නුවණ අනිවාර්යයෙන්ම ඕනේ. සිහියත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ නිතරම නුවණ තමයි තියෙන. සිහි නුවණ අනිවාර්යෙන් ඕනේ. ඒකයි සති සම්පජඤ්ඤය කියන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවර වෙන්න සති සම්පජඤ්ඤය තියෙන්නට ඕන. ඊළඟට දැන් මේ සිහිය නුවණ කියන එක ඉබේ හටගන්න දෙයක්වත් නෙවෙයි. ඒකත් පෝෂණය වෙන එකක්. ඒකටත් කෑම ලැබෙන ලැබෙන් හොඳට පෝෂණය වෙනවා සිහිත් පෝෂණය වෙන නුවනත් පෝෂණය වෙනවා. සිහිය නුවනට තියෙන ආහාරය මොකක්ද කියන්න බලන්න ආන්න හරි යෝනි සෝමනසකාරය තමයි අන්න සිහිය වැඩෙන්ඩත් නුවන වැඩෙන්ඩත් තියෙන ආහාරය. යෝනි සෝමනසකාරය කියලා කියන්නේ සත්‍යය දේ සත්‍යය හැටියට සෙහිකිරීමට තම යෝනිසෝ මනසකාරය කියල කියන්න. යෝනිසෝ මනසකාරය කැන සත්‍යය දේ සත්‍යය හැටියටම සිහි කරන. එතෝට මොකද පිහිටන්නේ. සිහිය පිහිටනවා. ඉට ඊළඟට අනිත් පැති වැඩෙන මොකක්ද. නුවන වැඩෙනවා ආන්න එකයි. නුවන සිහිනුවන වැඩෙනවා සත්‍යයදේ සත්‍ය හැටියට මනසිකාර කරනවාන. ඒනම් සිහිය නූනට තින ආහාරය අමතක් කරගන්න පමකක්ද. එහෙනම් 100 100 පීටුව ගන්න මොකක්ද ඕනේ කියලා ඇහුවොත් එහෙම අහන්න එපා ඒ ප්‍රශ්නේ හැම 100 පීටුව ගන්න මොකක්ද කරන්න ඕනේ නේද ඈ නේද ඈ 100 පීටුව ගන්න මොකක්ද කරන්න ඕනේ ආන යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය කියන්නේ සත්‍ය විකාශනය කර ගැනීම දැන් යෝනිසෝ මනසිකාරයට අර්ථ කීපයක් බුදුරජාන් වහන්සේ මේ ප්‍රධාන එක තමයි ආහාරය කියලා කියනවා ආහාරයේ තමයි යෝනිසු මනසිකාරය ආකාරගත්තත්න පෝෂණයවෙන්නේ එතර යෝනිසු මනසිකාරයට ආහාරය කියල කියන. ඒවගේම තවර්ථය ඇත්තමයි ගත්ත විකාශනය කරන බලන්ඩු. විකාශනය කරලා බැලුවත්න පේන්නේ නේද යමක් විකාශනය කරන්න එත්තම් පේනවාද නැද්ද පේනි නෑ නනේද බලන්න නම්මකද කරන්න ඕනි අනිවාරයෙන්ම විකාශනය කරන්න ඕනිි යෝනිසෝ මනසිකාරය ගැන එක විකාශනය කර බලන එකට තමයි විකාශනය කරොත් තමයි පේනි. යමක් විකාශනය කරන්න ඇත්තන් අපිට පේන්නේ නෑ දැන්ගෙවල්ලො චිත්‍රපටි සිින්දුවරහමේ තියනවා. ඕ විකාශනය කරන්න ඇත්තම් පේනවාද නැද්ද. පේන්නේ නෑ. ඒ විකාශනය වෙන්න විකාශනය උනොත්තම යන්න හිනාවෙන තැන්වල හිනාවෙන්ඩ නේ දඩන තැන්වල අන්ඩන්න ඔක්කුම කරන්න පුලොමක හොද විකාශනය වෙන්ඩෝන නේද. විකාශනය වෙනකොට තමයි අන්න මේ <coughs> විකාශනය වෙනකොට තමයි බලන්න පුළුවන්කම ලැබෙන්. එතවට ධර්මය විකාශනය කරගන්නවාට තමයි යෝනිසෝ මනසිකාලය කියල ගැන වර්තමාන කරගන්න ඕනි ධර්මි. ධර්මය වර්තමාන කරගත්තොත් තමයි යන්න පෝෂණය ලැබේ මොකද පෝෂණය වෙන්න සිහි කරන්න කරන්න මොකද පිහිටන්නේ. සිහිය පිහිටනවා අන්නේ එකයි. සී කරන්න කරන්න මොකද පිහිටන්න සිහිය. සිහි නොකරොත් සිය පිටනොද පිහිටන්නේ නැහැ. ඊළඟට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ තිබේ පෝෂණය වෙන එකක් නම් නෙවේ ඒකත් ඉබේ හටගන්න එකක් නෙවේකන ඒකටත් ආහාරය තියනෝකන එකට හේතුවත් තියෙන නිකං අටගත් එකක් නෙවේ ආන සද්ධහා තිස්ස වචනීය සද්ධාව තමයි යෝනිසෝ මනසකාරයට තියෙන ආහාරය සද්ධාව කියලා ගැනීමකක්ද සත්‍යය පිළිගැනීම සත්‍ය පිළිගැනීමට තමයි සද්ධාව කැන එකයි සත්‍යයන් එක ඇත්ත පිළිගැනීමට තමයි සද්ධාව කියලා කියන්නේ. සත්‍ය පිළිගත්තොත් තමයි යෝනිසෝ මනසකාරය යෙදෙන්නේ ඇත්ත පිළිගන්න ඕනි. එතොට සද්ධාව තොරලා තියෙනමකක්ද සද්ධහති තතාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමට තමයි සද්ධාව කියන්න. සද්ධාව කියන නිකම් පිළිගැනීම නෙවේ මොකද පිළිගන්නේ තතාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේ අබෝධය පිළිගැනීමට තමයි සද්ධාව කියන්න. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගත්තද ආන් ඒ අපි පිළිගන්නවා. ඒ පිළිගැනීමට තමයි සද්ධාව කියල කියන්නේ. ඒ ධර්මය පිළිගත්තත් තමයි යන්න යෝනිසෝ මනසකාරය යෙදෙන්නේ දැන් යෝනිසෝ මනසකාරය යෙදෙන්න බැරි එයි. දැන් කොච්චර කොච්චරව සීකරන්න කිය අපි කිව්වත් සීකරන්න බැරි හේතු එයි. ඈ සද්ධාව නැතිකම නේද සද්ධාවන්ට පින්නති කිවට නේද මකද සත්‍ය අපි පිළිගණ්ඩ හිත රුචි කරන්නේ නැහැ ඒකයි ඒකයි මංකිවේ දැන් අසත්තිය නම් කියපු ගමම දැන් ඒක පිහිටවාගෙන තියෙන පිළිගණ්ඩ දෙයක් නෑ ඒකන අපි අසාරදේ දැන් සාර භාර හැටියට කරගෙන යන්න සංසාර නේද ඇ දුක සැපැහැටියට කරපින්නාගන්න නේද නේද අපි සංසාරය ඇවිලති නෙයි අසත්‍යය පිළිගත්ත හින්ද දැන්ගන්න සත්‍යය සත්‍යය පිළිගැනීම නැති නිසා තමයි යෝනි සොමන්සකාරය දෙන්න බැරි ආන්නේ එකයි මොකද දැම් බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයේ තමයි සත්‍යය එතෝට සම්මාධිට්‍ය ඇතිවෙන් උදේකිවමකක්ද අරුදෙන අපි අවුදේ කතා කරේ නේද පස්නවල් සාකච්ඡාවජ කරේ සෝතාපන්න වෙන්න මොකක්ද කරන්න ඕනේ සද්ධර්මයයි යෝනිසෝ මනසිකාරයයි. දැන් සද්ධර්මය <clears throat> මේ පිළිගත්ත නැති නිසා තමයි යෝනිසෝ මනසිකාරය යෙදෙන්න බැරි. ආ මේකයි. දැන් හේතුව මොකද? ගොඩේ අය කියන්නේ මොකද? අවබෝධ කරලා මිසක්ක පිළිගන්නේ නම් නෑ. නේද? ඈ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ කිව්වත් පිළිගන්නේ නේද? කාලාම සූත්‍ර මේකට දාගෙන නේද? ඊට පස්සේ අපි හිතන්නේ අපි අවබෝධ කරන මිසක් කවදාකවත් පිළිගන්නේ නැහැ. ඉතින් පිළිගන්නේ නැත්නම් අවබෝධ කරන්න කවදාකවත් පුළුවන්කම තියෙද? නැහැ. පිළිගත්තොත් අවබ සද්ධාව ඕනේද? අවබෝධ කරගත්තොත් සද්ධාව අවශ්‍යද? නැහැ නේද? අවබෝධ කරගත්තොත් ආයෙ මොකටද සද්ධාවක්? නේද? එතකොට මේ සද්ධාව පිහිටුවා ගත්තොත් තමයි යෝනිසෝමනසිකාරය යෙදෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් යම් බණක් දේශනා කරලා තියෙනවනම් ආන්න අපි ඒ බණ පිළිගන්නට ඕන. පිළි අරගත්තට පස්සේ තමයි එන්න යෝනිසෝමනසකාරය යෙදෙන්න පුළුවන්. දැන් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ අපිට ඉවසන්න ඕනේ නම් කකචූපම වාදේ නිතර නිතර අන්න සිහි කරන්න කියනවා. කකචූපම වාදේ නිතර නිතර සිහි කරන්න කියනවා. නිතර සිහි කරොත් ඉවසන්න බැරි වචනයක් නෑ කියනු. අහල තින නේද කකචූපම අවවාදී. මකක්දේ කියනවා දෙපැත්ත මිට තියෙන කියතකින් දරුණු හොරු තමන්ගේ ශරීරය කෑලි කෑලි කෑලි කපනු. ඒ වෙලාවේ යම්කිසි කෙනෙ තරහ කමනාපකමක් ඇතිකරගත්තොත් මගේ අනු ශාසනාව පිළිපදින කෙනෙ නෙවේ. ඒ නිසාකින නිතර නිතර නිතර සිහි කරන්න කියනවා මගේ නම් සරීරයේ ඒවගේ හොරු කෑලි කෑලි කැපුවත් නමේ චිත්තම් විපරණතම් භවිස්සති මමනම් මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. න පාපිකං වාචන් නිච්චාරිස්සාම නපුරු වචනය මම කතා කරන්නේ නැහැ. හිතානුකම්පිය විහරිස්සාමි මම බොහෝම හිතානුකම්පිය වාසය කරන හිතවත්ව. මෙත්ත චිත්තේන මෛත්‍රිය යුතුන දෝ සන්ත්‍රය දෝෂයකින් තොර මේ කෑලි කපනයට ලෝක හැමට වෛර නැති තරහ නැති මෙසිත පතුරුවනවා කියල නිතර සිහි කරන්න කිය. දැම් මේක සී කරන්න අපි පිළිගත්තොත්ද පුළුවන් පිළිගත්තොත් නේද පුළුවන් දැම් මේක පිළිගන්න ඕනි මගේ තියෙන කේන්ති අඩු කරගන්න මෙන්න මේක පුරුදු කරොත් නම් පුළුවන් කියල සද්ධාව පිහිටගන්න ඕන. ආනේ සද්ධාව පිහිටුවොත්තම යෝනි සමර්සිකාරය යෙදෙන්න්න පුළුවන් නැත්තං අපි ඇවුවත් මොකද වෙන්නේ පිළිගන්නේ නැහනේ සුතේ සුතමත්තන්. එතකොට මොකද වෙන්නේ යෝනිසමනසකාරය දෙන්නේ නැහැ. ආන්න ඒකයි. දැන් මේ පිළිගැනීම හිතේ අඩුකම නිසා තමයි මේ යෝනිසමනසකාරය කියන එක හෙදෙන්නේ නැත්තේ. මොකද යෝනිසමනසකාරය පෝෂණය වෙන්නේ හේතුව පිළිගැනීමක් නැති නිසා. ආන්න ඒක. ඒ නිසා සද්ධාව කියන එක පිටවන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු එකත් මේ ධර්මයේ මේ කාරණේ උන්වහන්සේ කාන්ත වසයම කියනවා මෙන්න මේ <clears throat> මේ කකචුපමාද සීකරනවාන යාට ඉවසන්න බැරි වචනයක් නෑකින් ලෝක ඕනම දරුණු වචනයක් ඉවසන්න පුළුවන්. එතකොට ඒනිසා මම මේක පුරුදුකරුත් මට ඉවසීම ඇති කරගන්න පුළුව. ආන එතකොටමකද නයා පිළිගැනීමකට ලක්වන ඊට පස දැන් යාටමකද කරන්න තියන්නේ ඉවසන්න නම් මේක සහි කරන්න ඕන්. ඒ සීකිරීමටමකද කියන්නේ යෝනිසෝ මනසිකාරය සහි කරන්න කරන්න මොකද ඊට පස පිහිටන්නේ සිහිය එතොට මොකද සිහිය පිහිටන්නේ කෑලි කැපුවත් මොකුත් කියන්න නද කෑලි කැපුවත් මොකුත් නේද ඇ කියන්නේ කෑලි කැපුවත් නමේ චිත්තන් විපරණ තම් භවිෂ්‍යති මම නම් මගේ හිත වෙනස් කරගන්නේ නෑ ඊළඟට නෑ පාපිකං වාචන් නිච්චාරිසන්න අපුරු වචනයක් කතා කරන්නේ නෑ ඊළඟට හිතානු කම්පීව වීරස්සාමි මම හිතවත්තු වාචය කරන මෙ සිතින් හෙම නොකරොත් මම තතාගතයන් වහන්සේගේ අවවාදේ පිළිගත්තය කෙනෙ කනුශාසනවා පිළිපදන කෙනෙක් වෙන්න නැතොට සාාවකයෙක් වෙන්නේ නෑන්න එතොට නේද සිහිය පීටනවා නේද අන්න සිහි කරන්න කරන්නමකද වෙන්නේ සිහිය පීටනවා දැන් එතොට සිහිය තියනොමකද කෑලිකපුුවත් ඉව සන්ඩෝනි යුසු නැතුරත් බුදුරන් වන්සේ සාාවකය නෙවේ කියනවා ආන්න දැන් එහෙම සිහිය තියෙනවා දැන් දැන් සීයෙන් ඉන්නකොට ඔන්න කවුරට පයිනවා දැන් සීය නුවන වැටලන තියන්නේ නේද සීය හොඳට තියෙන සීයමකද කරන්න දැන් පරණ සීප්කරප සී කරල දෙන්න පුළුව නේද සීය ඒකන දැන් එහෙම සීයෙන් ඉන්නකට ඔන්න කවුරට බයින හෙම සීය වැටල තියෙනවා අන්න දැන් සෝතේන සද්දන් සුත්ත ඔන්න දැන් කනේ සද්‍යයක් ඇහෙනවා එතකොට නිමිති ගන්නවාද නෑ එතකොට මොකද සුතේ සුත මත්තන් ඇවගොත් ඇව විතරමකද අහන දේවසේ කේන්දි තරහිත කරගන්න එහෙම ගත්ත තතාගර සාාවකෙන් නෙවෙන්නේ ආනතුරු සුතේ සුතමත්තන් දැන් අපිට සීය නැතුනම්මකද වෙන්නේ ඇහෙන් නැත්තන් නිමිති ගන්න දොර අරගෙන ඉස්සරහට යනවා නේද ඇහෙන් නැත්තම් මොකද මොනවද කියන්නේ කියලා අහන්න දොර අරගෙන ඉස්සරහට එනවා මොකද්ද කියන්නේ කියලා අහන්න නේද එහෙම කරනවනේ නේද අපිට අහන්න ඕනේ මොකද්ද කියන්නේ මට කියලා නේද ආනක ඇවුවොත් ඇව විතරක් වෙන්න බෑ. දැන් අන්න අර සිහිය තිබ්බනම් බුදුරජාණන් වහන්සේ කියන කෑලි කැපුවත් ඉවසන්න ඕන. එහෙනම් මම මේ වෙලාව ඉවසනවා. ඊට පස්සේ එයා සිහි කරන්නේ මොකද්ද? අරක මායි සිහි කරන තථාගතයන් වහන්සේ මට කියලා තියෙන කෑලි කැපුවත් ඉවසන්න කියලා. එතකොට එයා ඒක තමයි සිහි කරන්නේ. එතකොට එයාගෙන් කාය දුච්චරිත වචී දුච්චරිත වෙයිද? නෑ. ආ මෙයා හිතුව ඉන්න මූට හෙන ගහන්න ඕනේ මට බහිනවා කියලා මනෝ දුච්චරිතයක් <laughs> වෙයිද? නෑනේ නේද? එහෙම වෙන්නේ නැහැ ආන්න මොකද සිහිය තියෙනවා අන්න ඒ මොකද සිහිය පිහිටියේ යෝනිසෝ මනසිකාරය කරපින්න යෝනිසෝ මනසිකාරය කරේ මොකක් නිසාද පිළිගත්තා මොකද පිළිගත්තේ මේ ධර්මයේ මේ විදිහට පුරුදු කරොත් මට අන්න ඉවසීම පුරුදු කරගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ඉවසන්න බැරි වචනයක් නැහැ කියන මේක හරියට පුහුණු කරොත්. ආ මේකයි. එතකොට දැන් අපි කොච්චර අහලා තියනවද? ඕක අහලා නැද්ද? අහලා තියෙනවා. සීකරාද නැද්ද? අවංකවම කියන්න. නෑ මං කියන්නේ මේට ඉස්සෙල්ලා යෝනිසෝමනසකාරයේ ගොඩාක් යෙදුනද? මං කියන්නේ යෝනිසෝමනසකාරය මොකද්ද? විකාශනය කරලා බලන්න. දැන් මේක විකාශනය කරලා බැලුවද? බැලුවනම් පේන්නේ නෑ. සිහි කරා නම් සිහිය පිහිටන්න ඕනේ නේද? ආ මේකයි. එතකොට බලන්න සිහිය නුවණ වැඩුන්නේ නැත්තේ ඇයි? යෝනිසෝමනසකාරයේ දිලා නෑ ආනෙක එක සිහි කරන්න තමයි සිහ පීටන කෑලි කැපොත් ඉවසන්න ඕන කියලා සිහිය එනවා. සැරියුත් මහරහතන් වහන්සේ <clears throat> මේ දේශනා කරලා තිනෝ මේ සමහර භික්ෂුන් වහන්සේලාට මේ කනට සමහරලාට ඉතාමත්ම දරුණු දේවල් අහන්න නැත්නම් සමහර අය ගෙන් ගුටි බැට ආදී කන්න වෙනවා. ඉතින් එයා ඒ භික්ෂුව මොකද කරන්නේ? ඒ වෙලාවේ සීකරම බුදුරජාන් වහන්සේ කියලා තින කෑලි කැපුවත් ඉව සන්ඩෝනි කියලා ඉති මේ ගල්පාරවල් මේ කය කියන්න ඉතින් ජීවත්වන තනිවාරෙන් කයතින තාකල් ගල්පාරවල් කණ්ඩෙන පොළුපාරවල් කණ්ඩනේ කයතින තාක්කල් තියෙන එකක් ඉති බුදුරජාන් වහන්ස කියලා තියෙන කෑලිකපුුව ඉවසන්න කියලා. ඉතින් ඒ විදියට එයාට සිහි කරනකොට සමහරලා ඉක්කනින්ම සංවේග ඇතිවෙනවා කියන. සමහරලාට සංවේගේ හටගන්න නෑ කියන. <clears throat> ඉතේ මේ සමහරයට සිහිකරනකොට අන්න සංවේගය ඉපදින මොකද බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මට කෑලි කැපුවත් ඉවසන්න කියලා. කෑලි කැපුවත් ඉවසන්න. ඒ නිසා මේ ගල්පාරවල් කොළුපාරවල් මේ ඇනුම් බැනුම් කියන්නේ මොනවද? ඒක කෑලි කපන කීවසන්න දැන් හිත හදාගෙන ඉන්නේ. ඉතින් අරවා සාමාන්‍ය දේවල්නේ. කෑලිකප එතට පොඩි දේකට මේ වෙනන් කෑලිකපනට කොමත් ඉන්න බෑන එතට කෑලිකපනකට සාාවකෙක් වෙන්න තන් දැන් කොමත් වාාවකෙක් වෙන්නෙත්න නේද ඉතින් එහෙම හිතනකට හරි සංවේගයක් හිතට ඇතිවෙනවාද එතකොට මොකද වෙන්නේ ආන්න හිත තියෙන කේන්ති තහ නැතිවෙන ඒක හරිට පෙන්න්නන ඒ කාලේ තිබිල තියෙන මේ ඒලිල <clears throat> ඉන්නවනි ඒලිල මාමල දකිනට ඒකාල ඉක්මට සංවර වෙනවලු දැන් අසංවර පොඩ්ඩක් හිටියොත් මාම දැක්ක ගමන්ම සංවර වෙනවලු මාම දකිනකොට ලොකූ සංවේගයක් බයක් වගේ හට ගන්න මොකද ලකුණුදාගන්න <laughs> <laughs> ඒ නිසා අර මාම දකිනකොට හරි බයක් හටගන්නවා දැක්කේ ගමන් සංවරයෙනවල් ආන ඒ වගේ කියන අර බුදුගුණ මේක සී කරනකොට මන්න හිතට සංවේගයක් ඇතිවෙනවා දැම්මම කෑලි කපනකොට තිවසුව නැතින සාාවකයෙක් වෙන්න තොට මේකෙදී කේන්ති ගත්තොත් එහෙ මොක දෙන්නේ සාවකත්වය නෑ අනුශාසනා පිළිපදින කෙනෙක් අනුශාසනා පිළිපදින්නේ කෙන සාාවක එන්නවෙනි සාාවක කියනමක ධනුශාසනා පිළිපදිනයට ආන්න එතකොට හිතට ලොකූ කලකිරීම සංවේගයක් බයක් හට ගන්නවල්. අන්න අරම ඒලිට <coughs> මාම දැක්ක වගේ දැක්ක ගම ලොකූ බයක් ඇතිවෙන මක දේකල් ලොකු ගෞරයක් තිර නිසා දකිනකොට හරි නිකම්ම සංවර වෙනවා. ආනේ වගේ මේ හිතටත් අර බුදුරජාණන් වහන්සේ මේක සීකරනු කකුචූපමවාද සීකරනකොට අන්න හිතට පොඩි දේශයත්තරහ කවට්ටක් ගලයක හිතින් බැහැරලයනවා මොකද මේ කෑලි කපනකොටත් මට ඉවසන්න කියලන තියෙන කියලා ඉවසුව නැතුළු මං සාාවකයෙක් වෙන්නෙත් නෑ ආන්න එතුොට ලොකු සංවේගයක් කල කිරීම ඇති වෙනවා. එතකොට අර සද්ධාව තිබනොත්තමයන්න යෝනි සුමනසිකාරය කරන්න පුළුවන් යෝනි සුමනසිකාරය අන්න කළොත්තමයි මොකදද වැඩෙන්නේ සිහිය නුවන වැඩෙන්නේ යෝනි සෝමනසිකාරය කළොත්තමයි. එතොට සද්ධාව හටගන්නේ කුමකින්ද. සද්ධාවටත් ආහාරය තියෙන මොකක්දේ සද්ධර්මස්වනය කරන්න ඕන. සද්ධර්මස්වනය කරොත්තමයි සද්ධාව උපදින්න. එතොට ඒ කියන කියන ධර්මය හොඳට සද්ධාව පිහිටුව ගණ්ඩුවන යහල. ඒ සද්ධාව පිහිටුවා ගත්තහම තමයි යන්න යෝන් සෝමනසකාරය ලැබෙන්නේ. දැම් මේ බුදුරජාන් වන්සේ මෙහම කියලා තියෙනවා දැම් මේ ඉවසන විදිේකමකද සද්ධර්මය ඇත්ත ආන්න සත්‍යය දේ. හිතේ ඒක අහන්ඩ හන්ඩ තමයි සද්ධාව පිහිටන්න. ඊළඟට දැන් බණහනකට බුදුරජාන් වහන්සේ කියන නිකාම්ම නෙමේ. හැම බණකදීම හොඳට බලන්න තං සුනාත සාදුකම් මනසි කරෝත බණහනකට හොඳට අහන් ඩෝන ඊට පසමකත කරන්න තියෙන. සාදුකම් මනසි කර හොඳට ඒක මෙනෙහි කරන්න නතකට තමට සද්ධාව උපදින්. අන්නේම මෙහෙම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනු. අද බණයදිකිව මේ ඉවසන්ඩ නම් මේ කකචූපමවාද නිතර නිතර සීකරණය නිසා මේ කකචූපමවාද සිහිකරොත් අන්න අපේ මේ ඉවසීම කියනක දියුණු කරගන්න පුළා ආ නතුට තමයි සද්ධාවිතට ඇතිවෙන්න නැත්තම් අර මේ නිකාම් මැහුවත් මොකුත්ම නැහැ ඉති ඒ නිසා අහපු ධර්මය එක ඒවිලේම අන්න සිහිගන්න ගන්න එතුර තමයි සද්ධාව කියනක වැඩෙන් සද්ධහ වැඩිච්චිකමන් තම යෝනි සුමනිස්කාරය යෙදෙන්නේ ඒ නිසා <clears throat> මේ ඊළඟට සද්ධර්මය කියන එකත් තිබේන මේ කියන එකටත් ආහාරයක් තියනොකන මොකක්ද සත්පුරුෂ ඇතුර සත්‍යයන් ඇත්ත කියන අය පුරුෂ කියන්නේ අන්න මනු ඇත්ත කියන මනුෂ්‍යයන් ඇතුර කරොත්මකද වෙන්නේ අන්න සද්ධර්මය අහනු ආන සද්ධර්මය අහන්න අහන්නමකද වෙන්නේ සද්ධාවට පැමිණෙනවා සද්ධාවට පැමිණුණොත්මකද වෙන්නේ යෝනිශෝ මනසිකාරයේ පෝෂණය වෙන ඔල් සුමන්සිකාරය කරන්න කරන්න මොකද වෙන්නේ සිහිය වැඩෙනවා නුවන වැඩෙනවා. සිහිනුවන වැඩෙන වැඩෙන මොකද වෙන්නේ ඉන්ද්‍රිය සංවර වෙනවා ඉන්ද්‍රිය සංවර වෙනකොට මොකද වෙන්නේ සිතකය වචනයකින අන තාය සුචරිත වචී සුචරි මනෝ සුචරිතයම් පරිපූර්ණ වෙනවා. කාය සුචරිත මනෝ සුචරිත වැඩෙන් වැඩෙනමකද වෙලෙන්නේ. සත්ත බොජ්ජංග වැඩෙනවා. සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපෙක්කාවන් වැඩෙනු. ඉන්ද්‍රිය සංවර වුණ ගමම්ම අපිට ඒ පිළිබඳව සීහ පීටවාගෙන දැන් අකුසලයන්න අන්න ඉස්සල්ලාම සීහ පිටුව ගන්න ඊට පස ධම්ම විචේ ඒක විම සන්ඩෝල් ධම්ම විචේ කියන්නේ ඒ අකුසලෙන්නම් අකුසලේ පිල්බඳ විමසීමක් කරන ඒ විමසීම කරන්න කරන්නමක දෙන වීරී ඇතිවෙන කයින් කරන්න සති ධම්ම වීරී විචය විරිය වීරිය ඇතින වීරියෙන් ඒක අයිගුණට පස් මකත් වෙන හිතට ප්‍රීති ඇතින පීති පස්සත් සමාධපෙක්කා ඊට පස්සේ අන්න ඇති වෙනවා. ඉති ඒවිදිහට කාය සුචරිත වජය සුචරිත නොවනොත් තමයි ඒක කරන්න පුළුවන්. දැන් ඇහැට අරමුණ වෙනකට කාය සුචරිත මනු දුච්චරිතය ගුණොත් එම අන්න ආයසී පීටුව ගන්න අවස්ථාවක් නෑ. එනිසා ඇහැට රූපයක් දකිනකොට අන්න ඉන්ද්‍ර සංවරය පිහිටියොත්තම යන්න එතොට කාය දුච්චරිත වචී දුච්චරිත නොවී කායි සුචරිත මනුසුචරිත තමයි ඒ වෙලාව තියෙන් කයින් වැරදක් කරන්න එත්නෑ වචනින් මනසින් කරන්න එත්නෑ ඊට පස්සේ අරමුණත් එක සිහිපීටවාගෙන බොජ්ජංග තම ඊට පස්ස වැඩෙන් ආන් බොජ්ජංග වැඩෙන්ට වැඩෙන්න්න මොකද වැඩෙන්නේ විමුත්ති කැනෙ අර අරමුණ අතහරන්න පුළුවන් හැකියාව ඊට පස්සේ අන්න ඇති වෙනවා විමුත්ති විද්‍යාකයන් ඒක පිළිබඳව යතා අවබෝධයකට පත්තර ඒක විමසල බලන්න බලන්න අර සිහ පිටුවාගෙනමකද වෙන්නේ ඒක තින ඇත්ත අවබෝධ වෙනවා ඉති ඒක පරිපූර්ණ වෙච්චිද වෙලාත්තම අපි ප්‍රහත් වනා කියල කිය පරිපූර්ණ වෙච්ච හොඳටම ආහාර ලැබිල ලැබිල පෝෂණය හොඳටම ලැබනට පසම ගත කියන්නේ ඒට පසකම රහත් වනා කියන්න විද්‍යා විමුත්ති ඉති ඒ නිසා <clears throat> එතොට මේ විද්‍යා විමුත්ති දෙක නිතරම පෝෂණ වන්න මකක් නිසාද සත්ත බොජ්ජංග නිසා. සත්ත බොජ්ජංග පෝෂණය වෙන මකක් නිසාද කාය සුචරිත වචී සුචරිත මනෝ සුචිත. එත කාය සුච මනෝ සුචිත පෝෂණය වෙනමකින්ද ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය සංවර වුණොත් කාය සුචරිතයක් වෙන්න නේද වෙනවද කාය සුචරිත මේ කාය සුචරිතයක් වෙන්න එතකොට වෙන්න උනොත් වෙන්නේ සුචරිතයක් කයෙන් යහපතේ හැසිරීමක් තමයි වචනයෙන් මනසින් තුනෙන් ඉන්ද්‍රිය අසංවර වෙච්ච ගමන් තමයි කාය දුච්චරිත වචී දුච්චර මනෝ දුච්චරිත වෙන්නේ. එතකොට අන්න ඉන්ද්‍රිය සංවර වුණාම ඒකයි කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයන් තමයි ඇති වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවර වෙන්නේ මොකෙන්ද? සිහිය නුවණ නිසා. සිහි නුවණ තිබුණොත් ඉන්ද්‍රිය සංවරයි. ඒක හොඳ සිකියුරිටි කෙනෙක් හිටුවොත් දොරටු හොඳටම වහගන්න පුළුවන්. සිකියුරිටි වැරදි දාලා තිබ්බොත් තමයි හැමෝටම දොරවල් අරින්නේ. ආන්න ඒක. ඉතින් ඊළඟට මේ මේ සිහිය නුවන වැඩින්න මොකක් නිසාද සද්ධහා මේ යෝනිසෝ මනසිකාරය නිසා යෝනිසෝ මනසිකාරය වැඩෙන්න්න මකක් නිසාද සද්ධාව නිසා එත සද්ධහා වැඩෙන්නේ සද්ධර්මස්ස වනි සද්ධර්මස්ස වනේ සත්පුරුෂ ඇසුරතුරින් එතුර දැන් අපිට සමහර දේවල් පිළිබඳව සීහෙන් වන තියෙනවා අපි ගිම දැන් අපිට පොඩිකාලේම සත්පුරු සැතුර ලැබිල තියනේද. එතරා ප්‍රමාණයකට අපිට ලැබිල ඇති අපට පොඩිකාලේම දැන් හොරකම පිළිබඳවම කොහොමද ඇහිලතීර. ආදීනුවද ආදීනු හරියට ඇහිලතිී නොන නේද. දැම් බලන්නේ ආදීනු ඇහිලතියෙන නිසා. අපි මොකද වෙන ඒ ආදීනුව පිළිගත්තද නැද්ද. පිළිගත්තා. දැන් ඒ නිසා දැන් ඒවා පිළිබඳ ආස්වාදයක් හිතනවා ආදීනුවක් හිතනවාද. ආදීනුව කිතමට ආදීනය හිට පින්ද හොරකම පිළිබඳ සීහත් තියෙනවද නැද්ද තියෙනවද නැද්ද තියනමකද සීය හොරකංකොරොත් දුක උපදිනවා ඒක සීකිරීමන්නේ හරි නේද ඒ පිළිබඳු අනික නුවනත්තිය හොරකං කරන්න හොදන සැපල හොරේ හොරකංකිරීමේ සැපනෑ දැන් මෙහෙම සිය නුවන අපිට තියෙනවා දැන් අපිකිම මෙහම සිය නුවන තින අපට දැන් ඔන්න අපි කොහර යනකට බෑක එකක් දකිනවා දිට්ටේ දිට්ටමත්තන් වෙන්න බේද ඇහැට දැන් ඔන්න හොඳ රූපයක් පේනු කාගත් කවුරුත් නැති තැනක බෑක එකක් පේනු එතොට දිට්ටේ දිට්ටමත්තන් වෙන්ඩ පුළුවන්ද බයිද පුළුවන් ඇයි එහෙම වෙන්නේ ආන සිහි කරලා දෙනවා අනුන් සතු නූල් පටක්වත් අපිටමං එපා නේද නේද සිහිය නේද බලන්ඩ ආසාවත් තියෙනවද නෑ බැලුවත්න නේද චක්කුණා රූපන් දිස්සා න නිමිත්තක් ගහ හෝති කැන නිමිති ගන්නප නිමිති ගත්තත්තම වෙන්න දැන්ගන්න ඇහැට රූපයදකට පස් ඇතුලි මොනොද තියෙන්නේ කැන්න බලන්න යන්නේ නෑ එතොට ඇතුල පොහොන්ති බට මාලති බට වල්ලති බට මොමුකුත් බලන්න යන්නේ නෑ බැලුවත්තම යන්න අභිද්ජා අනුන් සතු දේට හසාවක් හිතෙනවා බලන්නකොට එම නැත්තන් දුම්න සක්හිතේ හටගන්න ඒ ඊට පසමකද වෙන්නේ ඉන්ද්‍රිය සංගරුණු තම කාය ජුච්චරිත සති ජුච්චරිත වෙනවා දැම් බලන්න අපිට අන්න සිහිය පිහිටනු. නේ සිහ පිහිට නිසාන්න අපි අපේ ඉන්ද්‍රියන් අප සංවර කරගන්න. අපේ ඉන්ද්‍රියන් සංවර කරගන්න ඒවගේම තමයි අප අර කකුතුමවාද මේ පුරදු කලති නොන කණ්ඩ සද්‍යයක් ඇහෙනකොටම අන්න සිහ පිහිටුව ගන්න. සිහ පිහිටුවන ගත්තට පස්සෙමකද වෙන්නේ. ඊට පස් අරකා අපි දැන් ඒකත් එක්ක කායුත් චරිතවලට එන්න අපි කිම දැන් ඒ සිහ පිහිටුවගෙන ඊට පස්සේ අපි <clears throat> මේ හිතට කේන්තියක් ආව කියලා ඒ ආවත් එක්සිය පීට ගන්න ඊට පස්සේ අපි මොකද කරන්න ඒ කේන්තිය තියෙන ආදීනෝ සීකරන කේන්තියේ ආදීනෝ සීකරන ඒකට තමයි කියන්නේ ධම්ම විචය කියලා කියන්නේ අත්ති භික්කවේ කුසලා ධම්මා කුසලා ධම්මා සාවජ්ජාන වජ්ජාහින පනීත කන්න සුක්ඛ ධම්මා තත්ත යෝනිසෝ මනසිකාරා බහුලීකාරා අයමනුප්පන්නස්ස ධම්ම විචේ සම්බොජ්ජංගස්ස උපාදාය දැන් අපි අර විදියට සිහිය තියෙනවා සිහිය තියෙනකොට අපි හොඳට දැන් ඒ කනට හෙච්චි සද්ධය පිළිබඳව අපිට පටිකය පොඩ්ඩක් කරියාවන සහ පිටුවගෙන අපි පටිගේ ආදීන සීකරන. පටිගේ ආදීන සී කරන්න කරන්න කරන්නමකද වෙන්නේ. අන්න ඒක උපන් අකුසලියද නූපන් අකුසලියද. දැන් උපන් අකුසලිය දැන් උප අකුසලේ ආදීන හිතනකොටමකද වෙන්නේ. අන්න පහනායි චන්දන් කැමැත් ඇතිනව ප්‍රහාණය කරන්න. අන්න ප්‍රහාණය කරන්න කැමැත් ඇතියෙන එතකට අන්න දම්ම විචේ ළඟටමකද තියන්නේ විරිය නේද විරිය බොජ් සම්බෝජ්ජන්ගේ තමයි තියෙන වීරිය කැන උපන් අකුසල් ප්‍රහාණය කරන්නත් නූපං අකුසල් නූපදින්ටත් ඊළඟට <coughs> ඊළඟට උපංකුසල් අන්න වැඩි දියුණු කරන්න නූපංකුසල් උපදව ගන්න එක තමයි විරිය සම්බෝජ්ජන්ගේ කැන දැන් අර ධම්ම විචේ කරනකොට තමයි වීරිය ඇති වෙන්නේ පළමුවෙම සිහිය තියෙනවා සති සම්බෝජ්ජන්ගේ තියෙන ඒකෙන් තමයි සිහිය පීඩව ගන්නේ සීය පිටවාගෙනන්න අර අකුසලයන්න ආදීනු හිතනු හිතනොකට මොකද වෙන්නේ වීර්ය හිතට ඇතිවෙනවා. දැන් වීර්ය ඇති වෙන හිතට හිතෙන් ඒක පහවෙලා යනවා. එතකොට මොකද ඇති වෙන්නේ හිතට? ප්‍රීතිය ඇති වෙනවා. ආන ප්‍රීතිය ඊට පස්සේ පස්සද්දි සමාධි උපේක්ඛා තමයි ඊට පස්සේ වැඩෙන්නේ. ආන ඒ ඒ ඔස්සේම හිත සමාධිගත වෙලා ඊට පස්සේ හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒ තුලින් වැඩෙන්නේ මොකද? අර විඥාන මුත්‍ති තමයි ඇති වෙන්නේ. එතකොට අන්න අර අකුසලේ පිළිබඳව යම් හෝ සුළු හෝ තන්නාවත් තිබ්බනම් ඒක අන්න නැතිවෙනවා. ඒ වගේ මේ පිළිබඳව යම් නොදන්නාකමක් තිබ්බනම් ඒක පහ වෙනවා. මේ විද්‍යාව කියන්නේ ඒකයි. ඒ පිළිබඳව අවබෝධ ඥානයකට පත් වෙනවා. අන්න පුරුදු කරන්න කරන්න ටික ටික තමයි පොය. දැන් කෑම වලින් එකපාරට පෝෂණය වෙන්නේ නේද? කාපු ගාන ඔක්කොම වෙන්නේ කාලයක් කන්න කන්න කන්න තමයි චුට්ට චුට්ට පෝෂණය වෙලා මේ වෙන එකයි මේකට ආහාර කියලා කියන්නේ. එකපාරටම අපිට විද්‍යා විමුක්තිය ඇති වෙනවා. නෙවෙයි ටික ටික තමයි ඇතිවෙන්නේ. බොජ්ජංගත් එක පාටොක්කම වෙනෝනේ ටික ටික ටික තමයි වැඩෙන්නේ. ඉතින් ඒ නිසා මේ මෙන්න මේ විදිහට අපි හරිවයට අර මේ සද්ධාව පිහිටවාගෙන යෝනු සෝමනස්කාර යෙදුණොත් අන්න අපිට ටික ටික මේක පුරුදු කරගන්න මේ ඉන්ද්‍රිය සංවර කරගන්න මේවා පුළුවන්. ඒක මං කිව්වේ දැන් අපි අර සද්ධාව පිහිටවාගෙන යෝනු සෝමනස්කාරය කරලා සිහිය උපදවාගත්ත තැන්වලද සිහිය පිහිටව ගන්න, يعني මේ ඉන්ද්‍රිය සංවර කරගන්න හැකියාව තියෙනව නේද අනේ වගේ තමයි දැන් අනිත්තේව ඒ වගේම දැන් අපි හොරකම ආදීනුව සැලකෝ වගේ අනිත්දේවලු ආදීනු සලකන් අනිත්දේවල් වලම ආදීනු සලකන්න එතකොට ඔය වගේම සිහි පිටනවා දැන් මේ අපිට තියෙන සිය අනිත්තයට තියෙනවද සාමාන්‍ය ලෝකයට මං ඉසල්ලකිවේ සමාරුන්ට පොඩිකාලේ මොහොරකම ගැන ඇවුණනම් එයා දකිනකොට මෙයට ආසාවිතිල ඉවරයි බලන්න නේද ආන්නේ විදිහට ඉති එනිසා මේ අනිකුත් ධර්මයන් දියුණු කරන්නත් අපිට ප්‍රධාන අඩුපාඩුව තමයි සද්ධාව නැතිකම දැන් ගොඩා ධර්මකාරණා කිව්වම සද්ධහ පිටුවක් ඊට පස යෝනි සමන්ස්කාරය දෙන්න එතවට සිහනුවන වැඩෙන්නේ නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ අවබෝධය සඳහා දේශනා කර පියකයි මේ ධර්මය පිළිබඳව එකයි සද්ධහති තතාගතස්ස බෝධි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමට තමයි සද්ධාව කියන එතර උන්වහන්සේ යම් බනත් දේශනා කරන ඒ ඔක්කම කාගේ අවබෝධද බුදුරජාණන් වහන්සේගේ අවබෝධ එතෝට උන්වහන්සේ ඒකාන්ත වසයෙන් දේශනා කරපතියෙන් අපිට ආන ඒව පිළිබඳව අපි දැඩි සද්ධාවකට පත්තිෙන් දොල් ඒක මංකව දැන් කක චුපම අවාදේම ඒක කවුරුත් කියපිය එකක් නෙවේ බුදුරජාණන් වහන්සේම දේශනා කරපවා ඉළඟට අකුසල්වල ආදීනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා තමයි තියෙන්නේ දේශේ තියනන් දේශේ ආදීනුව ඉළඟට වෛරේ මාන්‍ය ආංකාරකං කපටික මේ වගේ ඔක්කෝගම තියෙන ආදීනුව කවද දේශන කරලතියන. බුදුරජාන් වන්සේ තොට අපට ඒකාන්ත වසෙන් සද්ධහ පිටෝ ගන්න පුළුවන්ගේ වගේ මේ මුදු ආදීනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලතිනවා දැන් ආදීනුව පිළිබඳ අපට සිහ නැතිකමයි පස්නතියෙන් ඉති අන්න සිහ උපදුව ගන්නමකද කරන්න ඕන්න. යෝනිසෝ මනසකාරය දෙන්නු යන්න යෝසු මනසකාර කරන්න කරන්න අන්න අකුසලේ පිළිබඳ හොඳ සිහයක් උපදිනවා. ආන්න එතකොට මොකද වෙන්නේ සීය සති සම්පජාන්‍ය වැඩනට පස්සේ එතොට මොකද වෙන්නේ යකුසල් අපේ ආයතනය ඔස ක්‍රියාත්මක වෙනකොටම අන්න මනසට නම් සිතිවිල්ලන්නම් එනකොටම හඳුනාගන්න පුළුව. මනසා දම්මං විඤ්ඥායි මනසින් සිතිවිල්ලක් හඳුනාගරන්න නිමිතක්ගා යෝතිගන්න එකයි නිමිතිගන්න නෑ. ඒක හටගත්ත සිතිවිල ටක්ගල හඳුනගන්න පුළ මේක අකුසලයක් මේක හිතුවත් මට බොහොම දුක්විපාක් හැදෙනවා කියලා අපිට නිමිත්තක් ආපු ගමම්මකද වෙන්නේ. ඒක අවසල බලනෝ නේද. පරණ සිද්ධියකන හිතට ආපකම මොකද වෙන්නේ හාර උසවස බලන්නකට මොකද වෙන්නේ අන්න අභිජ්ජාතම යතියෙන නෙමනැත්තන් දොම්නස් කාජුච්චරිත වචි ජුත විශේෂයෙන් මනෝජුච්චරිත ඇත්තමයි වෙන් ඊට පස්සේ දොම්නසට පත්තර එහමනැත්තම් තමන්ට යමක් කරපය කන්න හිතින් දෙස්තියනවා නේද ආන්න ඒ විදිහට මේ <coughs> මේ සද්ධාව කියන එක හොඳට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට පිහිටවා ගන්න පුළුව ඒක නිසා අපට උන්වහන්සේ දේශනා කළ තිනොනේ නිතර නිතර සීකළ යුතු දේවල් ගොඩ දේශනා කළ තිරනේ දැකිනවා ජරා දම්මෝමි ජරම්මා අනතීතෝති අබින්නම් පච්චුවකි තබ්බං ඉතියාවා පුරුෂයනවා ගහට්ටේනවා පබ්බජිතයනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම ජරාවට පත්වෙනවා ජරාවක්මෝලනය කියලා අබින්නම් පච්චුවකි තබ නිතර සහි කරන්න කියන ආන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඔක්කොම අන්න බුදුරජාන් වන්ස ඒකාන්ත වසයෙන් දේශනා කරපි කපටන්න සද්ධහ පිටුව ගන්න පුළුව දැ බුදුරජාන් වන්සකි එහෙම සීකරනවාන එයාට මාර්ගය පකට වෙනවා කියන. යම ඒ විදියට සීකරනවාන එයාට මාර්ගය පකට වෙනවා කියන. ඒ වගේ ජරාව ලෙඩවීම ගැන නිතර සීකරන්න කියන මරණය ගැන නිතර සීකරන්න කියන තමා සතු ප්‍රියමනාප දේවල් වෙනස් වෙලා නැතිවෙනවාක නිතර සීකරන්න කියන. එහෙම සීකරනවාගේම තමන් ගැන වගේ මනුන් ගැන සීකරන්න කියන ම විතරන්නේ ජරාවට පත්න ලෝක ඔක්කම ජරාවට පත්න ම විතරන්න ලෙඩවෙන්නේ ඔක්කම ලෙඩවෙන දැන් ඒ විදියට නිතරම සහ කරන්න කරන්නමකද වෙන්නේ අන්න සහ පිහිටනවා ඉතින් බුදුරජාන් වන්ස කියන යම් කිසි කෙන නිතන මේම පුරුදු කරනවන මක්ගෝ සංජායති මාර්ගය පොකට වෙනෝකින් එයාට මාර්ගය පොකටෙන දැන් අපි නිතරම සීකරනවනන් තමන් ජරාවට පත්වෙනවා කෙනෙක් කියර මකද පිටන්න නිත්‍යය කියලද සිහිවෙන්නේ අනිත්‍යය කියලද. අන්න අනිත්‍යය කියල තමයි සිහිවෙන්නේ. ඉති අන්න ඒ විදිහට අර බුදුරජාණන් වහන්සේ මං මේකටියගෙන් ඒකාන්ත වසෙන් දේශනා කරපු තැන් තිරනේ දැම් බනවලින් එහෙනුවන් ඒම පිළිබඳ හොඳේ සද්ධාව පිහිටුවගන්න. ඊට පස්සෙමකද වෙන්න පුළුවන්තරන් ඒක යෝනිසෝ මනස්කාරය යෙද නිතර සේ කරන්න ඊට පස්සේක. අහපු වෙලේ ඉඳන ඊට පස්සේ එකක් හරියල්ලන සහි කරන්න අන්න සහි කරන්න කරන්නමකද වෙන්නේ සිහිය පිහිටනවා. අන්නකයි ඉට පස සිහි පෝෂණයන වැඩි කාලයක් කරන්න කරන එක පාට වෙන්න හැ කාලය සීකරනකට මොකද වෙන්න ඒක පිළිබඳ සිහ පත් අපිකිම අපි ලෙඩ වෙනවා කියලා නිතවර සීකරනු ලෙඩ වෙනවා කියලා නිතවරම සිහි වෙන සීකරන එතට බැරි වෙලාවර ලෙඩ වුණොත්මකද වෙන්නේ පස්නයක් නෑයි ලෙඩ වුණු කය දෙරම සිහ පිහිටනවා ආන ලෙඩ වුණ කය දැන් ලෙඩ වුණා ආන්න එක එතට දැන් අපට ඒක බාරගන්න බැඩියයේ අපි සීකරල නෑ අන අපි අපි කියන්න මොකත් අපි සීකරන මොකක්ද හරියටම කියන්න ලෙඩෙක් දැක්කොත්තේ මොකද සීකරන්නේ හතුරෙකුටුවත් නම් වෙන්ඩ එපා නේ දෙමනේ සීකරන්න එතොට හතුරන්ට වෙන වෙලා කිසි මෛත්‍රියක් නෑ <laughs> දැ මේක විතර කතුරට නේද ආනක එත හතුරකුටත් වෙන්න පයින තමන්ට කොමත් වෙන්න පයි කියනක නේද ආනකයි එතකට අන යෝන් සමන්සකාරය කල්ලා නෑ අයෝනි සමන්සිකාරය කළා තමයි තියෙන්නේ. ඒතකොට සිහි කරලා තියෙන මට වෙන්න එපා. උනාට පස්සේ මොකද වෙන්නේ? අතුරුකටවත් වෙන්න බැරි එක තමයි මට උනේ. <laughs> නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඈ ඊට සම්පූර්ණම වැටෙනවා. ඊට පස්සේ සමහරලාට ගොඩාක් අකුසලුත් කරගන්න අවස්ථා තියෙනවා. ඈ ඊට පස්සේ සමහර වෙලාවට කරපු පින් වලටත් ගරිහා කරගන්න අවස්ථා තියෙනවා. අපි මෙච්චර කරා මේම කරා නේද? ඇයි අපිට මේ මුනේ කියලා ආන්න එකයි. ඊට පස්සේ සමහරලාට පිනටත් ගරිහා කරගන්න. ඒ නිසා අන්න අර විදිහට සිහිය පිහිටුවාගෙන තියෙනවා නම් ඒක ලෙඩ වුණාම සිහිය පිහිටුණා ඊට පස්සේ. අන්න ලෙඩ වුණ කයි ලෙඩ වුණා. ආ මේක මුල් කරගෙන ඊට පස්සේ අන්න අභිජ්ජා දොම්නස් මොකුත් වෙන්නේ. ඊට පස්සේ ඒ තුලින් අන්න බොජ්ජංග වල රහත් වෙන්නත් පුළුවන්. නේ? හටගත්ත වේදනාවේ සිහිය පිහිටුවාගෙන නේද? වේදනානුපස්සනාව වල සමහර විද්‍යා විමුති ලබා ගන්නත් පුළුවන්. ආන්න ඒකයි. ඉතින් ඒ විදිහට මේ <clears throat> ඒකාන්ත වසේ බුදුරජාන් වහන්සේ යමත් දේශනා කරලා තියෙනවාද ආන් ඒව පිළිබඳව හොඳ අපි සද්ධාවකට පත්වෙන්නට ඕනි හොඳ සද්ධාවකට පත්වෙන්න්නේ සද්ධාවට පත්වන උත්තම යන්න පුළුවන්කම ලැබෙන්නේ මේ විද්‍යාමිමුත්ති සද්ධාවට පමණොත් තමයි අපිට යෝනිසෝ මනසිකාරය යෙදෙන්න පුළුවන්කම ලැබෙන්නේ තොට ප්‍රධාන ප්‍රශ්න තියෙන්නේ සද්ධාව පිටවාගෙන නැති එක තමයි තින් ඒකයි දැන් අසද්ධාව පිහිටලා තියෙන එකයි ගත්ත ගමන්ම පිළිගන්න. පිළිගත්ත ගමන් හිතනවා නේද? දැන් මේක පිළිගැනීම අඩුයි. මොකද අර මේ අපි හිතන්නේ අවබෝධ කරගෙන තමයි පිළිගන්නේ. අවබෝධ කරගෙන පිළිගන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි අර කියන ධර්මයේ පිළිඅරගෙන හිතන්නේ නැත්තේ ඒකයි. ඒවා ඔක්කොම මේ අවබෝධ කරගෙන පිළිගන්න තමයි දැන් බලාගෙන ඉන්නේ. නේද? ආන්න ඒක තමයි ස්වභාවය. ආන්න ඒ නිසා අපි හොඳට සද්ධාව පිහිටුව ගන්න ඕනි බුදුරජාණන් වහන්සේ අර ඒ කාන්ත වසෙන් දේශන ඒ සද්ධාව පිහිටියොත් අන්න යෝනි සොමනස්කාරය ඒක මංකව පිළිගත්තොත් අනිවාරයෙන් ඒක කරනවාද නැද්ද හිතනවාද නැද්ද හිතනවා පිළිගත්තොත් අනිවාරය හිතන පිළි නොගත්තොත් හිතන්නේ දැන් පිළිගත්තේ නැති හිදතම හිතන්න ආන්න එකයි දැන් මේවා අපි අවබෝධ කරගන්න පුළුවන් ඒව කියලා දන්නේ අපි හිතන්නේ බණ කියන්නේ වෙනයි අවබෝධය කියන්නේ වෙනයි නේද නේද බණ කියන ඒවා නෙමෙයි අවබෝධ කරගන්න තියෙන්නේ එහෙමනේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? බණ අතහැරලා අවබෝධ කරන්න යනවා නේද? එහෙම අවබෝධ කරන්න බෑ. ඒකයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ සද්ධර්මස්සවණය යෝනිසමනසකාරය කියලා කිව්ව එකයි. සම්මා දිට්ඨිය සෝතාපන්න වෙන්න ඔක්කොටම තියෙන්නේ ඒක. ආන එක ප්‍රඥාව වැඩෙන්නත් ඒක. ඒ නිසා අර <clears throat> බුදුරජාණන් වහන්සේ කියපු බණ මතක වුවට ඔක්කොටම සද්ධාව පිටුව ගන්න. ඈ ඒවා මම ඒකාන්තේ මේ බණ නිතර නිතර සිහි කරනවා කියලා අන්න ඊට පස්සේ නිතර නිතර ඒව සීකරන්න. අන්න ඒ සීකරනකොට අන්න අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක දුක හැටියට ඒකන බුදුරයන් අත මහා ලොකු දේවල් කියලා නෑනේ නේද? ජරාව ගැන සීකරන ලෙඩ වෙනවා සීකරන්න දැන් පොඩි ළමයි දන්න දේවල් නේද? ඉතින් කෑමත් පොඩි ළමයි දන්නවා අපිත් දන්නවා නේද? හැබැයි කන කෙනාට තමයි නේද? කන කෙනාට තමයි ඒක පෝෂණය වෙන්නේ. ඒ වගේ තමයි ධර්මයත් ඒකයි කොච්චර දැනගත්තත් ඒකයි සීකරන කෙනාට තමයි සිහිය පිහිටන්න. ඒකයි කොච්චර ඇහුවත් ඒකයි මැරණකං ඇහුවත් සීකරේ නැතිනොත් එම සීහ පිටන්නේ නැහැ. අන්න එකයි තියෙන නිසා <coughs> අර බුදුරජාන් වහන්සේ ධර්මය ඒකයි හොඳ සද්ධහා පිහිටවාගෙන යෝනු සුමනස්කාරයේ දෙෙන් අනිවාරයෙන් සිහි උපදවාගන්න පුළුවන් එක පාට වෙන්න නැහැ කාලය සිහිකරොත් ටික ටික ටික ටික සිහිය කියනක මෝරණෝ ප්‍රඥාව කියනක මොහොන්න සිහිනුවන මෝරන ඔය සීනුවන මෝරන්න මෝරන්න තමයි අර ඉන්ද්‍රිය සංවර කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන් නැත්තං ඒව නොකර අපිට කවදාපත් ධර්මය අවවා මේ පිහිටක් ලබාගන්න පුළුවන්කමක් නැහැ. ඉතිය නිසා දැම් මේ වෙලාව අපි ටික වේලාවක් අපි භාවනා මනසිකාරයක යෙදමු විපත්සනා භාවනා මනස්කාරයක් කරන්න පුළම්. එතොට ප්‍රඥාවැඩෙන්ඩ තමයි විපත්සනා කරන්න නේද. නුවන අවධිමත් කරගන්න එතුර නුවන වැඩෙන්න්නමකෙන්ද දැන් කියන්න බලන්න සීනුවන වැඩෙන්න්නමකෙන්ද යෝනු සෝමනස්කාර එහෙනම් දැන් අපි ඔන්න යෝනු සෝමනස්කාරය ය දෙන්න පුළුවන් ඈ දැන්කිවේ යෝනු සෝමනස්කාරය කරන්න මොකද්ද සත්ධර්මයනේ ඈ සත්ධර්මය දැන් කියපේ වන්න විකාශනය කරගන්න පුළුවන් දැන් යෝනු සෝමනස්කාරය කරන්න පුළුවන් ඕන කක චූපමාවාදය ගැන ඈ එතකොට අන්න සීනුවන උපදවා ගන්න පුළුවන් ජරාව ගැන සිහි කරන්න පුළුවන් ඈ අන්න එතකොට මොකද වෙන්නේ සීයනුවන පිහිටනවා අනේ විදියට ඔන්න පටි සම්පාද ධර්මය ගැන එහෙම නැත්තං අනිත්‍ය සංඥාව ගැන එහෙම නැත්තං ආයතන ගැන අනිත්‍ය ඕන ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් තියෝනි සොමනස කාරයකරොත්තම යන්න ප්‍රඥාව කියනක වැඩෙන මකද සති සම්පජන්ය ගැන නුවනට නුවන වැඩෙන මොකින්ද යෝනිසෝ මනසකාරය කරොත් එනන් දැන් අපි අන්න විපස්සනා භාවන යෝගාසනා භාවනා කැන යන යෝනිසුමනසිකාරීදීමට තමයි අන්න විකාශනය කරලා බැලුවත්මකද වෙන නුවනට පේනවා. දැ විකාශනය කරගන්නමකද සත්‍යය ද සත්‍යයද. සත්‍ය විකාශනය කරගන්නවා. ජීවිතේ මූුණ පාණ්ඩ තියෙන ඇත් දැදිරනවා කියන්න සත්‍යයක් ද සත්‍යයක්ද. අසත්‍යය ලෙඩෙනවා කියන්න සත්‍යයක් ද සත්‍යයක්ද. අසත්‍යයක් කන්න පුළුවන් දැන් නුවනින් අන්න යෝනිස මකදද <laughs> මොකද්ද? ඔව්. දෙඩ වෙන්නේ නැහැ කියන එක තමයි අසත්‍ය. ඒකයි. <coughs> එහෙනම් හොඳයි. කවුරුත් සාදුකාරයක් දීලා අපි වෙලාවක් භාවනා මනස්කාරයේ තියෙනවා.